අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද උරුදු පරිදි ධර්ම සාකච්ඡා නැතන් පොදු කමඨාන් සුද්ධ කිරීමට ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පටන් ගනිමු ලිඛිත ප්‍රශ්න වලින් ඒ අතර බැද සාදර වෙමු සමාජ සභාවෙන් මතුවෙන අනිකුත් ප්‍රශ්න තියෙනවනම් අපි උපාසක මැද ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න විදියට අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනයේදී සදාචාර හැඟීම් ඇත්තේ මන ආයතනයට හා ධර්ම ආයතනයට පමණකි ඔබ වහන්සේ පැවසූසේක. මෙහිදී ධර්ම ආයතන යනු ධර්ම ඥානයද කොන්සස්නස්ද ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව පතමි. ඇත්තම සදාචාරයක් ධර්ම ආයතනයේ හෝ මන ආයතනයේ ඇත්තේ නෑ. ඒක ඉතින් ਸਰවඥාන්සේගේ ඊළඟ නවී පදිංචි කරව ගන්න ඕනේ. ඒක කිසිසේත්ම ඒ ආයතනය ප්‍රකෘති වශයෙන් කිසිම සදාචාරයක් නැහැ. ඒක තමයි ත්‍රිසනුන්ගේ තියෙනකමයි තියෙන්නේ. ඉතින් අර ශිෂ්ටාචාරය තුල හැදියා වහරහා මනස ඒකට ගොදුරු වෙන ධර්ම මේ විදිහට බලනකොට සත්පුරුෂ ධර්ම කියලා කියන්න පුළුවන්. අසත්පුරුෂ ධර්ම එකතු වුණොත් අර වගේම සදාචාර විරෝධී වෙන්න ඉඩ තියෙනවා. ඒ සමනායතනයේ සදාචාරය තියෙනවා කියලා ප්‍රකාශය වැරදි. සදාචාරයක් ඇති කරනව නම් කරන්න පුළුවන් වෙන්නේ මේ මනෝ මනායතනය කීකරු කර ගැනීමෙන් තමයි. ඉතින් ඒකට අදාළ ඒ පණිවිඩ ලබා දෙන්නේ අපි ධර්මහරහා ධර්ම කියලා කියන්නේ දේවල් කියන අදහස විතරයි අපි ඔය හිතන විදිය හැඟුම්බර ගතියක් ආගමික ගතියක් ධර්ම කියන වචනයත් නෑ ධම්ම කියලා කියන්නේ දේවල්. මනසට ගොදුරු වෙන දේවල් හරහා තමයි මනස කීකරු හෝ අකීකරු සදාචාර හෝ සදාචාර විරෝධී වෙන්නේ. ඒ විදිහට තමයි මේ අදහස හිතේ තියාගන්න අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අවුරුදු 6 7 පමණ කාලයක සිට විදර්ශනා ආනාපාන සතිය වඩමි. ඊතා ඉක්මනින් ශරීරයේ නොපෙනී ගොස් හුස්ම නොදැනියයි. මෙය සැමදා වඩන විට සාමාන්‍ය දෙයක් බවට පත්වේ. මෙසේ භාවනා කිරීමේදී ඇසට ඊතා තියුණු එළියක් පවතී. මේ භාවනා කිරීමෙන් මම ලත් අත්දැකීමකි. මාගේ ඇස ඊතා ප්‍රභාෂර එළියක් දුටු විටම ඇස තුලින් තවත් තියුණු ඇසක් මතුවේ. කිහිප අවස්ථාවක මෙම අත්දැකීම ලැබුවෙමි. ඒ ඇස විවර වීමෙන් තවත් දරාගත නොහැකි තරමේ ආලෝකයක් දකිමි. මේ අවස්ථාවවලදී ඊටමත් සතුටට පැමිණීමේ මේ අවස්ථාව පැයක් පමණ පවතී. නැවත යථා තත්ත්වයට පැමිණීමට කැමැත්තක් නැති වේ. තවද මාගේ ශරීරය තුළින් වරක් රශ්මි ධාරාවක් ගමන් කළේය. මේවා පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණාභෝධය ලැබේවා. මේ වේන දේවල් නිමිති කරගත්තොත් ගමන බාධායි. මේවා නිමිති කරගන්න නැතුව දිගට ඉදිරියට යෑමෙන් තමයි මේවා විනිවිදින්න පුළුවන්. මේක ඇසක්්‍ය මේක කනක්්‍ය ආදි වශයෙන් ඒ පේන දේවල් වලට නංවනන් දීගෙන යන්න පටන් ගත්තොත් ඒ නන්දීමේ කතා කිරීමෙන් එතන එහෙම ටැග් ගහනවා. ඒකට ප්‍රපංච කරනවායි කියලා කියනවා. මඤ්ඤණා කරනවායි කියලා. මඤ්ඤණා කෙරුවොත් ඒක අන්තයෙන් ඒකාන්තයෙන් භාවනා ගමනට බාධායි. ඒ නිසා මේ පේන දේවල් න ව්‍යංජනක් ගායි හෝති න නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි හෝති නිමිති කරන්න යන්න එපා නම් දෙන්න යන්න එපා ඇයි මේක වෙන්නේ මොකටද මේක වෙන්නේ කියලා අලගිය මුලගිය හොයන්න යන්න එපා ඒ කරන හැම ගමනකින්ම නූපන්න කුසල් රාශියක් උපදිනවා ඒ නිසා මේ එන සංඥා උදු සංඥා විතරයි ඒවට නම් වනන් දෙනවයි කියලා කියන්නේ ඒවා නිත්‍ය කරගන්න හදනවා සුඛ කරගන්න හදනවා සුභ කරගන්න හදනවා ආත්ම කරගන්න හදනවා මෙතන ගියාට පස්සේ කෙනෙක් අනිත්‍ය බව තේරුම් ගන්න ඕනේ දුක්ඛ බව අසුභ බව අනාත්ම බව ඉතින් මෙතන ගියාට පස්සේ ඒ ඉතුරු වෙන රොඩ එතන මේ වෙලාවේ මතුවෙන මේ ටික අල්ලගත්තත් ඔය කාමයේ අල්ලගත්තත් එකම දේ තමයි සිද්ධ වෙන්නේ මෙතනදී අර අල්ලන දේ ඊට වඩා සුකුම්වත් තත්ත්වයක් තියෙන බව හැබැයි වෙනම ඇල්ලිල්ල ඇල්ලිල්ලමයි. ඒක නිසා මෙතෙන්ට ගියාට පස්සේ ලේසි කාමයේ අතාරිනවා කාමයේ අතහැරලා තමයි తాවකාලිකව දෙන්න යන්නේ. නැත්තම් කාමයේ තියෙනකොට උතෙන් යන්න බෑ. නමුත් මෙතෙන් ආවට පස්සේ මේක අතහරින්න ඉගෙන ගන්න එක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඉතින් සඳහන් කරලා නම් තියෙන අවුරුදු 6ක් විපස්සනා කරයි කියලා. මම දන්නේ නැහැ ඒකේ මොකක්ද අදහස් වෙන්නේ කියලා. විපස්සනා කරනවා නම් ඔය වෙන දේවල් එක කතන්දර ගොතන්න යන්න එපා. ওই දේවල් දිගේ තරංග ගහන්න යන්න එපා. ওই දේවල් වලට රිංග ගන්න යන්න එපා. ওই දේවල් අභිරමණය කරන්න එපා. ඕක ගැන කතා කරන්න එපා. කතා කෙරුවොත් කෙලස්. ඉතින් කතා නොකර සිටීමේ හැකියාව ගන්න. එතකොට අලුත් අරමුණ දකින්න පුළුවන්. හිත අලුත් වෙන්න ඉඩ තියෙනවා. මේව නොනිනවයි කියලා හිතන්න එපා. එනවමයි ආවට මුවින් නොබැන ඉන්නේ කියලා. ඉතින් මම ওই පෞගේ සැරේ මෙහෙන් ගිය ගමන් ඔය එංගලන්තේ තිබුණු රිට්‍රීට් එකක් කරේ. ඒක ඇත්තට මේ සැරේ සිංහලෙන් කරේ. ඒකෙදී මේ එංගලන්තයේ ඉච්ච කෙල්ලෙක්ගෙන් මම මුවින් ඔබට ඉන්නවා කියන මොකද්ද කියලා. හිතින් බණින එක කිව්වා. ඇත්ත තමයි කතාව. කෙල්ලට තේරුණා මේ කාරණා. මම මුවින් ඔබට ඉන්නවා කියන්නේ මොකද්ද කියලා. සිංහලේ වචනේ ඔය බුදුහාමසගේ වචන. දකින්නවා දේවල් තියෙනවා කතා කරන්න එපා. කතා කරොත් බැටරේනවා. කතා කරොත් කෙලෙස්. නාභිවදති වචෙන්ට නගන්න එපා. දැනුණට නොදන්නා වගේ ඉන්න එකයි තියෙන්නේ. ඒ වෙනස ඕවට කේන්දර බලණ්ඩයි, පේන බලණ්ඩයි, නිමිටි බලණ්ඩයි ගත්තොත් ඉතින් කාම ලෝකේ මේ සම්පප්පලක් තමයි. ඕකට තමයි සම්පප්පලාව කියන්නේ. නොදැක්ක දැක්කට නොදැක්ක වගේ ඉන්න එක තමයි මුවින් නොබැනී ඉන්නවයි කියලා කියන්නේ. වචනෙට නගන්න එපා. මොකද පහිට ඉන්න ඔක්කොමල දුස්සීලයි. ඒගොල්ලෝ මේක දැකපු ගමන් පොත් ලියනවා. එහෙමයි භාවනා කරනකොට ඇහැ ඇතුලේ තවත් ඇහක් එනවලු. ඒක තවත් ආලෝකය වැඩි වෙනවා. ඒකට මම තවත් දියුණු වෙනවලු. ඉතින් අරයා බලන්නවා ඇද්දක වහගෙන බෑහක් පේනකම් බලන ඉන්න භාවනා කරනවා. ඊට පස්සේ කියනවා සෝංශ අසවල් පොතේ මෙහෙමල දිනවා මම භාවනා කරා කරා කරා කරා ඇහක් පේනුන්නේ නැහැ. ඇහත්තරම් භාවනා කරා ඇහක් පේනුන්නේ නැහැ කියලා ඉච්චින් ප්‍රශ්න. ඒ මේවා මේවා ගණන් නොගෙන ඉඳයි ඒකටත් කතා කරන්න වෙනවා. ගණන් නොගෙන කියලා දෙන්න කතා කරන්න වෙනවා. ඒ කතා කරන්නේ පරාමර්ශණය කරලා නෙවෙයි සම්මර්ෂණය කරලා. මේවා සම්මර්ෂණය අත්හරින්න. එහෙම නැතු ඔය එන්නේ දේවල් කතා කරන්න පටන් ගත්තොත් ඒ ලොකු සාමිච්ච කියනවා මේ මට්ටමේදී මේක අසවල් එක වෙන්නේ නැති මේක අසවල් එක වෙන්නේ නැති කියලා මේවා දිගේ යන එක තමයි හුඟක් භාවනා මධ්‍යස්ථාන වල කියලා දෙන්නේ කිලෝරක් නැහැ. කද්දාක ඒව නිකම්ම නිකං වල්පත්. එහෙම නැත්නම් නිකම්ම නිකං සම්පප්පලා. ඉතින් මේකේ සම්පප්පලා වල පොඩි නියෝජනයක් ඔය තියෙන්නේ. ඕකගෙන කතා නොකර ඉන්න මොකක්වත් වෙන්නේ නැහැ. හිත අලුත් වෙලා ඊගාවට දෙන නවම ගතියට අලුත් වෙයි. මේ ගිය දේවල් දැකපු දේවල් කතා කරේ කියොත් නিত্য සුඛ සුභ සංඥාට වැටෙනවා. ඒ නිසා මොකද ඒ වෙන්නේ කියන එක විස්තර කරනට වැඩිය මම මේ ප්‍රකාශයම විවේචනය කිරීමෙන් උත්තරයක් සපයනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මේ ආරණ්‍යයට පැමිණි පළමු අතාව මෙහි වේ. ඔබ වහන්සේ පැවසූ පරිදි පර්යංකයේ හිඳ සුසුම් රැල්ල නාසයේ අග වැදෙන අයුරු මෙනෙහි කෙලිමි. ක්‍රමයෙන් එය කෙටි වී ගොස් නොදැනීයයි. ශරීරයේද සැහැල්ලුය. මහා හිස් බවක් නිදහසක් සැහැල්ලුවක් දැනේ. නිදිමතක්ද නැත. මා හොඳ සිහියෙමි. නමුත් බෙල්ල පහළට වැටෙන බවක් ක්‍රමයෙන් දැනේ. හුස්ම රැල්ලද නැත. බෙල්ල ඔසවා ගැනීමේ අවශ්‍යතාවයක්ද නැත. සැහැල්ලුව එලෙසම මද කාලයක් පවතී. ක්‍රමයෙන් බෙල්ලේ පිටුපසින් මද වේදනාවක් හටගනී. එය ක්‍රමයෙන් දරාගත නොහැකි බවක් දැනේ. සිත බිඳී යයි. වේදනාව දරා ගැනීම සඳහා බෙල්ල එසවීමට යාමේදී සියල්ල වෙනස් වේ. මාගේ බෙල්ලේ පිටුපස අස්තිය ගෙවී යාමක් සිදු වී ඇති බැවින් බෙල්ල පහත් වීමේදී වේදනාව දරාගත නොහැක. මේ සඳහා ක්‍රමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උභහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. වාර්තා හොඳයි වෙච්ච දේ ලියලා තියෙනවා. නමුත් බෙල්ල පාත් කරන්න කියලා අපි ශරීරයට කිව්වෙත් නැහැ. බෙල්ල නැගිටින්න කියලා කියන්නත් බෑ. ඇඟට කියන්න පොට ඕන විදිහට තියාගන්නේ මට මොකෝ. මේක මගේ කියාගත්තට වැත්ත මේක. ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. බෙල්ල පාත් වෙලා තියෙන බව යාමයි කියන්නේ. යාමයි පාත් කරගෙන ඉතින් තිබුණා නිකටගනි. දැන් කවුරු හරි ඔය රිලෙවෙක් ඇවිල්ලා කිව්වොත් එimhe වාඩි වෙලා වලිගොඩ ඉඳගෙන වලිගෙ තියෙන නිසා ඉඳගෙන ඉන්න බෑ අප්පා කියලා. නැගිටලා වලිගයෙන් ගල වාඩි වෙයි ඉවරයි. මේ වලිගෙ තියෙනවනම් වාඩි වෙච්චා වලිගොඩ රිදෙනවා. මොකද කරන්නේ? අපි කිව්වේ බෙල්ල පාත් කරලා හිටපන් කියලා. එනිසා ඇඟට කියන්න කතා කරලා ඔබට තියෙනවා මයිලක් මම දන්නේ නැති සම්පූර්ණ පරිණාමයෙන් ආපු දැනුමක්. ඒ ශරීරය කියලා කියන්නේ දැනුම් සම්භාරයක්. ඒකට කියන්නේ ඔබට ඕන විදිහට ඇවිදපන්. ඔබට ඕන දැන ඉඳගෙන ඉරපන් බෙල්ල ඕන කරන්න මන්ටවන්න නවපන්. කෙලින් කර ඉන්නවනේ කෙලින් කර හිටපන්. ඒකට ඇඟෙන් සම්පූර්ණ වැඩ ගන්න. දෙක බෙල්ල පාත් කරුවයි කියලා හෝ නැම්මයි කියලා සතිය කැඩෙන්නේ නැහැ. හොඳට බලන්න අනිත් දවසේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. එහෙමනම් කවදාකවත් නිවන් දකින්න බෑ. ඉරියව්වක සතිය පාත්තන්න පුළුවන් වගේම ඉරියව්වක සංදිස්ථානෙත් සතිය පාත්තන්න පුළුවන්. ඒක නිසා බෙල්ල පාත් කරත් නැමිලා තිබ්බත් රිදුනත් ඍජු කරත් කැඩුනා කියලා කියන්නේ එතකොට තියෙන නුරුස්නා ගතිය නිසා මේ කරන යෝජනා චෝදනාවක් මිස පිළ කෙලින් කරලා බලන්න ආයශරයක් අර තිබුණු තාලෙටම ඉන්න පුළුවන්. එහෙම තියෙනවා මට ඉන්න පුළුවන් කියන බැලීමෙන් බැලුවොත් පුළුවන්. අයියෝ බෙල්ල නැද කරන්න වෙච්ච එක කෙලින් කරන්න ගිය ගමන් සත්‍ය කැඩෙයි කියලා හිතන්නේ ඇත්තටම කැඩෙනවා. ඉතින් මේ කමඨාන සුද්ධ කරන්නේ සාකච්ඡා කරන්නේ ඒ නැස්චාට්ටෙන් බලන්න එපා. බෙල්ල ඇද වෙලා තිනවා බෙල්ලම කියනවා බෙල්ලට අමාරු කියලා නම් බම්බු ගහගෙන කියලා බෙල්ලට කියලා. බෙල්ල නැගිටිනවා නම් ඊට පස්සේ භාවනා කරනවා. මොකක්වත් වෙන්නේ. මොන්නම දෙයක්වත් වෙන්නේ. ආයසරයක් කරලා බලන්න ඉතින් අර රෙජිමන්තේ ඉන්න කාලේ කියනවා මේ බෙල්ල සාක්කුවේ දාගන්නයි කියලා. සාක්කුවක් මහගෙන ඉන්න ඕනේ බෙල්ල පාත් වෙනකොට වැටෙන්න. බෙල්ල සාක්කුවේ දාන්න භාවනා කරනවා. ඒල බෙල්ලට කියනකොට ඕන්න නැගිටපන් ඕන්න සාක්කුවට ලයිටපන්. ශරීරයට හොඳට මතක තියාගන්න සක්මන් කරනකොට සක්මන් කරන්න යන්න එපා. ඇඟට කියන්නේ සක්මන් කරන්න කියලා. ඉඳ ගන්නකොට තටමන් දෙපා. ශරීරය කියන්නේ වාඩිලා හිටපන් කියලා. එයා දන්නවා. එයාට උගන්වන්න ගියාට පස්සේ තමයි රෙජිමෙන්ටේෂන් කියලා කියන්නේ. රඟපානවා කියන්නේ. එහෙම නැත්නම් මවාපානවයි කියලා. මේ ඇඟ තීන ස්වරූපෙන් තිබ්බන එයා හොඳටම දන්නා සම්බර භාවය. ඒ නිසා පාත් වෙන්න අදිෂ්ඨාන කරන්නත් එපා. නැගිටින්න අදිෂ්ඨාන කරන්නත් එපා. රිදෙනවා නම් එයාට කියන්නේ වලිගය ගසා දාලා ආය වාඩි වෙන්න කියලා. එතකොට රිදෙනවා අඩුයි. හරියට තර වෙනවා වලිගය ගසා දාලා නැගිටින්න කිව්වහම කට්ටියට හරියට තරහ යනවා. වලිගය තියෙන ඇයට තමයි හුඟක් තරහ යන්නේ. ඒක <laughs> දවසක් එහෙම එකක් කියලා අචාන්චා හඳුරන්න මේ කිව්වලු මේ ආවුදු කෙනෙක් අද උපාසක අම්මක් කෙනෙක් උපාසක මාතාරිය මට බල්ලා බල්ලා කියලා බැන්නයි කියලා. ඒකල පස්සෙල්ලා බලන්න වලිගයක් තියෙනවා නම් බැනුම ඇත්තයි වලිගයක් නැත්තම් බැනුම බොරු. එච්චරයි. ඉතින් මොකද්ද ඔගේ ගන්න තියෙන්නේ? බල්ලා කියලා බැන්නට වලිගයක් තියෙනවා නම් ඕකේ ඔබ එක ඇත්ත. නැත්නම් නිකන් ඉන්නේ. මේ භාවනාවේදී කිසිම ඔය ටැක්ටික්ස් ස්වර්ණ මේ මේ සමීකරණ මොකක්වත් නැහැ. ඒ සතියේ බෙල්ල රිදෙනවා බෙල්ල ගිනින් කරන්න කියන්නේ. ඊට පස්සේ සතිය කැඩෙනවා නම් ඔබ කඩාගන්නේ මම කියනවා සතිය කැඩලා නැහැ. බලන්න සතිය කැඩලා නැහැ කියලා කැඩලා නැහැ. ඒ නිසා මේ වගේ දේවල් ගොඩාක් ඉස්සරහට වුණ මේ ශරීරය নানা ප්‍රකාර කණපින්දම් ගැහිලි කරනවා චරිචුරු ගෑවිලි කරනවා පුංචි දේවල් මහා කන්දක් කරගෙන රෑ දෙක තුන කල්පනා කරන්න පටන් ගන්නවා භාවනා නොකරුවා නම් බෙල්ල පාත්තලා ඉන්නකොට මොකද කරන්න ඕනේ කියලා ඔකට පොත් ලියන්න ඕනේ නෑනේ. දන්නවනේ සාමාන්‍ය බුදේ ඉච්චරම තමයි මේකටත් තියෙන්නේ. බෙල්ල විතරක් නෙවෙයි ශරීර ඉරියව්ව ඕනෙම දෙයක්. දන්නවනම් තමයි බේරිලා. ඊට පස්සේ ඇඟට කියන්න ඔයා සමබර වෙන්න වටන විදිහට ඉන්න ප්‍රශ්නේ නැහැ. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා දන්නවනම් නිකම්ම යන ගිටිනවා. ඥාන වශයෙන් නිකන් ඔලුව පාත් කරන වේදනාව විඳින්නේ මොකද්ද? ඔබට ඕන ඔලුව කෙලින් කරගනින් කියලා හිතට මේ ශරීරයට සම්පූර්ණ නිදහස දුන්නාම නැගිටිනවා. මම කියන කාරණාව තමයි එහෙම වුමනා වෙලා චේතනාපූර්වක බෙල්ල කෙලින් කළත් සතිය කැඩෙන්නේ නැති බව තේරුම් ගන්න. එතකොට ලකෝ ශක්තියක් එනවා හිතට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ පාදයේ එසවීම තැබීම දෙස සිත පීඨ වීම පාදයේ සිත පිහිටවා ගැනීමට හැකිය. එක දිගට මූල කර්මස්ථානයේ සිත පිහිටුවාගෙන සක්මන් මළුවේ වාර 3ක් පමණ දෙපතට ගමන් කළ හැකි බව අවබෝධ කරගෙන ඇත. එෙහිදී ආපසු හැරීමේදී යම් සුළු සිතකිට යාමක් ඇතිවද එය සුළු මොහොතකින් නැවත සකසාගත හැකිය. පරියංක භාවනාව මූල කර්මස්ථානයේ හුස්ම රැල්ල දෙස සිත පිහිටුවා බලා සිටීම. හුස්ම රැල්ල තුනී වී නොදැනී යාම විනාඩි 20ක් 30ක් තුළ සිදුවේ. ප්‍රශ්නය ඉහත අවස්ථා දෙකේදීම සිත සමාධිගත වීමත් සමග ටික වේලාවකින් මගේ සිතට දැනෙන්නේ මෙම අවස්ථාව කමඨහන් වාර්තාවෙන් ඔබ වහන්සේට ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ නොඑක් නොඑක් ආකාරයේ සිතිවිලි. මෙය සමාධි සිත කැඩියාමක් ලෙස මට හැඟෙන අතර මෙය මාගේ භාවනාවට මහත් බාධාවක් ලෙස දැනේ. ඔබ වහන්සේගෙන් පිළිතුරක් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක ඇත්තටම එහෙම කල්පනා වෙන එක වළක්වන්න බෑ. අලුත් දෙයක්. අලුත් අදහසක් කරපු ගමන් හිත සිලිලාරයකටපත් වෙනවා. ඒක අබිරමණය කරනවා. කියන හැටි කරන හැටි. නමුත් ඒක ටිකක යුගයක් විතරයි. ඊට පස්සේ ඕක නැති වෙලා යනවා. එහෙම කල්පනා වුණාට අර ඉස්සලා කිව්වෙකනා බෙල්ල කෙලින් කරන්න ගිය නිසා සතිය කරනවා කියනවා වගේ එහෙම කල්පනා වුණාට සමාධිය කැඩෙනවයි කියලා හිතුවට හොඳට පරීක්ෂා කරලා බලන්න කැඩෙන්නෙම නෑ නොකැඩී ඉන්න ඕන තරම් ඉඳ තියෙනවා. හිතවිලි තියෙද්දි එහෙම නැත්නම් කතන්තර ගෙතෙද්දී වර්තගත කරන්නේ කොහොමද කියලා ඇතුලේ දෙබසි යද්දී තමයි ඒක දැක ගැනීමේ හැකියාව තියෙනවායි කියලා කියන්නේ කොහොමද සතිය තියෙනවා ඊට පස්සේ මේ අපි බලාපොරොත්තු නැති 아무ත් එක්ක ඇවිල්ලා ඉන්නවා මේ හිතවිලි වගේක් කියනවා කොහොමද මේක වර්තගත කරන්න කියලා ඒක එහෙම තිබුණට එතන තියෙන්නේ මේ සමත සමාධියම විදර්ශනා සමාධියකට ක්ෂණ මාත්‍ර වශයෙන් තියෙන්න පුළුවන් ඇත්තටම කියනවා නම් එතකොට යම් වෙලාවක තේරුම් ගත්තොත් මේ ඉතිවිලි තිබුණට ඉතිවිලි දැනගැනීමේ සතිය නැති වෙන්නත් ඕන කමක් නැහැ. සමාධිය නැති වෙන්න ඕනක මොකුත් නැහැ කියලා මේ ඉතිවිලි තියේදී සති සමාධිය ප්‍රකටව ප්‍රබලව නැතුනට යම් ප්‍රමාණයකට තියෙනවා කියලා දැනගන්න දැනගැනිල්ල භවනා ජීවිතයේ සෙල්ලක්කාරකම පටන් ගන්න තැන. කලබලයක් කරදරයක් තිබුණට සතිය කැඩෙන්නේ නැහැ. කලදරයක් කරදරයක් තිබුණට සමාධිය කැඩෙන්නේ නැහැ කියලා තමන්ම ඒක දැකගන්න එක බුදුන් දැක්කා වගේ. ඒකට බුදුරහන්සේ පොඩි ඉඟියක් දෙනවා. කිම්මූලක සූත්‍රයේ, සමිද්ධි සූත්‍රයේ සතාධිපතිය සබ්බේ ධම්මා. මේ මොන්න ධර්මතාවය ආවත් හොඳට බැලුව සතිය තියෙනවා. හැම ධර්මතාවයට අධිපතිකම් කරන ගතිය සතිය තියෙනවා. වඩන ලද මේ සතිපට්ඨානේ වඩන කෙනෙක් නෙවෙයි. අනික් කෙනාගේ තියෙනවා. නමුත් එයා දන්නේ නැහැ. භාවනා කරලා අපි කරන්න හදන්නේ වෙන දේ අපි සමාදන් වෙලා ඔව්. කෙලස් තියෙන හිතේ සතිය තියෙනවා. හිතවිලි තියෙන හිතේ සතිය තියෙනවා කියලා බැලුවොත් කෙලස් යටපත්ල සතිය නැගිටිනවා. ඒ වගේම ධර්ම දේශනාවේදී සාකච්ඡාවේදී මතක් කරා වගේ තමන්න මොන තරම් අමලියක් කරදරයක් ව්‍යසනයක් සිද්ධ වුණත් හිතේ ඒකාග්‍රතාවය කවදාකවත් ඇති වෙන්නේ හැම හිතේම තියෙන චෛතසිකයක් තමයි ඒකාග්‍රතාවය. ඉතින් අපි කරදර ගැන කතා කරුවොත් ඒකාග්‍රතාවය මුළු ගැන්වෙනවා. කරදර තියෙන වෙලාවෙත් ඒකාග්‍රතාවය කතා කරුවොත් කරදර මුළු ගැන්වෙනවා. ඒ නිසා අපි කාටද කඩුව දෙන්නේ කාටද කපුව දෙන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේක හිතවිලි තිබුණාට මම මේ වාර්තාගත කරන්නේ කොහොමද කියන හිතවිලි කතා ගෙතුවට උන්ට බැලුවොත් ඒක එක පැත්තකේ රංගනේ යන අතරමැද වේදිකාවේ අනිත් පැත්තක බොහොම සාන්ත ගතියක් තියෙනවා. දැක ගන්න පුළුවන් වෙයි. අන්න එතකොට තමයි තියෙන්නේ සාන්ත ගතියට සමාදම් වෙනකොට අර කලබල ගතිය එකම්ම මේ වගේ කියන්නේ මේ ලීන භාවයකටපත් වෙනවා. වඳ වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රමයේ තමයි අපි කුසලයට මුල් තැන දෙන්නේ. කුසලයේ රජ කරවන්නේ. කුසලයට සමාදම් වෙන්නේ. ඉතින් ඒතිෙද්දි මේ හිතවිලේල සතිය කැඩෙනවා සමාධිය කැඩෙනවා කියලා කිව්වොත් තියෙන සතියත් මුළු ගැන්වෙනවා. තියෙන සමාධියත් අවචාවට ලක් වෙනවා. ඉතින් යෝගාවචරය විසින් තන වඩා ගත යුතු මේ සමාධිය වෙනුවට යෝගාවචරය නොදකින් මගේ සමාධිය කරනවා කියලා කිව්වොත් ඒ නොදකින් කියපම තමයි ඒක විදම සිද්ධ වෙනවා. ඉතින් හොඳට බලන්න කොයි දේ කරදර කරත් ඒ අතරමැද දී යටින් ගින්දර ගෙනියන්න වගේ යම් ප්‍රමාණික සතියක් යම් ප්‍රමාණයක සමාධියක් තියෙනවා මෙන්න මේකටයි පෞරුෂත්වය කියන්නේ. මේකටයි වීරගතිය කියලා කියන්නේ. ඒතියෙදි මේ එනේන පොඩි පොඩි දේවල් වලට කචුකුචු ගන්න එක නෙවෙයි. ඒවට මොවෙන් නොබෙන ඉන්න එකයි තියෙන්නේ. කතා කරන්නේ නැතුව මේ මැද තියෙන සමාධිය මැද ගෙනියන්න පුළුවන් සතිය තියනවාද කියලා බලන සුළු ගතියක් ආවොත් ඉදාට කියන්න පුළුවන් බෝධ බොජ්ජංග මට්ටමට සතිය වැඩිලා තියෙනවා කියලා. බෝධියට සතිය නැමෙන්නේ කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය ඇති වෙච්ච දවසේ. කැඩෙන්න කරුණු තියෙනවා. හැබැයි Taman බලනවා නෑ. ඔය කොච්චර තිබුණත් මට කෙලස් තියෙන බව දැනගන්න පුළුවන්. ඉස්සර නම් මම මේකට සතිය කැඩනවා කියලා ඉසాత බැඳගෙන චෝදනා කරනවා දැන් නෑ. ඔය කොයි දේ කරදර කරත් මගේ සතිය පවතිනවා. වෙනදට වැඩිය මට මේක තියෙනවා කියලා දැනගන්න පුළුවන්. මම පුළුවන් තරම් බලනවා මේකේ සම්බන්ධතාවය කියලා ගන්න ගිය දවසේ සතිය බොජ්ජංග මට්ටමට නගිනවා. සතිය සමාදන් වෙන්න පුළුවන්. උදේ නැගිටපු වෙලාව ඉඳලා රාත්‍රී නිින්දට යනකම්ම මේ පවතින ධාරාව සති ධාරාව ලොකු පුංචි වෙනවා. අඩුපාඩු වෙනවා. නමුත් දිගටම මම බලාගෙන ඉන්නවා කියන විශ්වාසය යෝගාවචරයට පහළ වෙන දවස වෙනකොට තමයි ඒ ධර්මතා බෝධියට නැමෙන්නේ. නැත්තම් චෝදනා පැත්තට තමයි නැමෙන්නේ. ඉතින් කවදාලාවේ කොතන ධර්ම බෝධිපාක්ෂික වෙනවද කියලා කියන්න බෑ. නමුත් ඒකට පොඩි තල්ලුවක් දෙන්න. ඒ ඒ තියාට ධෛර්යයක් දීලා නැම්මක් ගැම්මක් ඇති කරගන්නයි අපි සාකච්ඡා කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙරේදා ධර්මදේශනයේදී ඇසේ වංචනික ක්‍රියා පිළිවෙල ගැන විස්තර කරන විට ඔබ වහන්සේ යෝගාවචරයා සක්මන් පතේ කෙලවර ඊර්යාපත සම්දීදී ඇසේ ක්‍රියා පිළිවෙල පතුරු ගසා බැලිය යුතු බවත් එය කල හැක්කේ කායानुපස්සනාවේ විශාල පරිචයක් ඇත්තාට පමණක් බවත් පැවසූසේක. කරුණාකර මේ පිළිබඳ වඩාත් විස්තර කර දෙන මෙන් ඉල්ලා සිටිමි. සාමාන්‍යයෙන් සෑම ඊර්යාපත සම්දීයකදීම මෙය මේ පරිදිම සිදුවේදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔව් මේ ලියපු එකන තමන්ගේ අත්දැකීම් ටිකක් මට දුන්නොත් මට පුළුවන් උනන්දුවක් ඇති වෙනවා. මම මේක උත්සාහ කරලා බැලුවද මේක අසාර්ථක වුණාද නැත්නම් මේ කී කාරණා ඇද්දද එනතන තමන්ට මේක අත්දක ගන්න බැරි වුණාද කියන තොරතුරු ටිකක් මට ලැබුණොත් මම යනවා ඉස්සරහට නැත්නම් මම කියනවා නැවතත් අර බණ අහලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් කරනකොට මුලදි මුලදි ඒ ඊර්යාපත සංධියට යනකොට ටිකක් හිත පොඩ්ඩක් පිට ගියා පිට ගියා කියන්නේ අවට දේවල් පේනවා හැම ඊට පස්සේ මම හිතන්නේ මම කලේ වැරදි වැඩක් සමහරට රවටා ගැනීමක් වෙන්නත් පුළුවන් මම ඊට පස්සේ පටන් ගත්තා සක්මණ කෙලවරට පියවර දෙක තුනක් පමණ තිබියදී S2 වසා ගන්නවා එතකොට සම්පූර්ණයෙන්ම යටිපතුලේ දැනීම පෙරටත් වඩා හොඳින් දැනෙනවා. ඊට පස්සේ සක්මණ කෙලවරට ගියාට පස්සේ ඒ ඇස් වසාගෙනම දෙතුන් පාරක් මෙනෙහි කරනවා මම දැන් මෙතන කියලා හිත මිනිත්තු භාගයක් පමණ. ඊට පස්සේ ඇස් වසාගෙනම ආපහු හැරෙන්න හිතනවා හැරෙනවා හැරෙන්න සිතනවා හැරෙනවා යනාදී වශයෙන් මෙනෙහි කරමින් පියවර දෙක කකුල් දෙක හරවල මම සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරෙනවා. ඊට පස්සේ ඇස් අරින්න සිතනවා ඇස් අරිනවා කියලා මෙනෙහි කරමින් ඇස් අරිනවා. ඊට පස්සේ සක්මන නැවත ආරම්භ කරනවා. එහා පැත්තට ගියාමත් ඒ විදිහටම තමයි කටයුතු කරන්නේ. මට නවත් ඒක මට මා පිළිබඳව හරි ගියා නමුත් මම හිතනවා මේ දැන් ඔබ වහන්සේගේ දේශනය ඇහුවට පස්සේ මට හිතුණා මම එතන ඇහැ වංචා කරනවායි කියලා. මොකද ඇහැ වහගෙනනේ මම මේ හැරෙලස්ස කරන්නේ. එතකොට ඒ යථාර්ථයට මම මුහුණ දෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඇස් ටික වහගෙන හැරෙන නිසා. ඒක නිසා සාමාන්‍ය කියනවා සක්මනේදී ඇස් දෙක වසාගෙන යන තරමට හිත ආවත් සාමාන්‍ය වහන්න එපයි කියලා. දෙක අරගෙනම කරන්නයි කියලා. නමුත් පරිශන මට්ටමින් කෙරුවට කමක් නැහැ. ඒතකොට තමයි තේරෙනවා නම් වෙනදා සතිය ඔද්දල් වෙලා කැඩිලා යන තියෙන අවස්ථාව. මේකත් සූදානම් වීමක් තියෙනවනේ සතිය අර කෙලවට යන පයිවර දෙකකට විතර කලින්ම දැනගන්නවා මගේ හිත කැඩෙනවායි කියලා. ඒ වුණාට ආරක්ෂක පියවරක් වශයෙන් අද්දගත් වසා ගන්න. ඒකට වෙන්නේ සතිය හොන්දට චිවුරු වෙනවා. ඒක තමයි හොඳට හැරෙන වෙලාවේදී කරන වැඩ දැක් ගන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ ඉරියාපත සංදීදී සතිය කැඩිය යුතුම නැහැ. කඩන්න නැතුව පවත්වන්න පුළුවන්. සතිය හැල හැප්පෙනවා. ඉතින් ඒක සඳහා කරපු වැඩපිළිවෙල තමයි ඇස් දෙක වහගෙන ගිය එක. ඉතින් පස්සේ මේ මේ මට්ටම සාතු වුණාට පස්සේ ඇස් දෙක අරගෙන ගිහිල්ලා පිටතන්ට හිත හිත යන්න දෙන්නේ නැතුව රූප බලන්න යන්න දෙන්නේ නැතුව රැකලා සතිය පැවැත්ීමේ ක්‍රමයක් කරන්නත් පුළුවන්. කවදා හරි හිතන්න හිත පිට ගිහිල්ලා සමනලියක දැකලා ඒ පාරක් මටම දැන් ටොරන්ටෝ ගිහිල්ලා ආදි මේ රොබින් කුරුල්ලෝ ඉන්නවා හරියට ඒ. ඉතින් ප්‍රශ්නේ සාකච්ඡා කරන වෙලාවේදී රොබින් කුරුල්ලා තමයි අපිට දඩමීම වුනේ. ගොඩාක් සාකච්ඡා කරා. යම් ආකාරයක ලස්සන කාරණාවක් මතුණා. යම් ආකාරයක අපි කප්කොන කෙලවට යනවා. ඇස් දෙකක් තරලා ඉන්නේ. රොබින් කුරුල්ලෙක් දකින්නත් පුළුවන්. හැබැයි දන්නවා ඇහැට හිතේ යෑම කියලා කියන්නේ පයේ හිත නැතිවීම. ඒ නිසා මගේ හිත නෝපන් කෙලෙස් උපදින්න තියෙන හැකියාවක් තියෙනවා. කළ හැකි යුතුය නම් යුතු දේ නම් මම නැවත පයට ගන්න ඕන කියලා මේ සූදානම් ශරීරේ මේ ලෑස්ති මනසෙන් රොබින් කුරුලා දිහා බැලුවට වෙනද තරම් රාගෙ මතුවෙන්නේ නැහැ. ඒ හරි හිතේ තියෙන ආරක්ෂා ගතිය නිසා වෙනදාර කුරුල්ලෙක් දකින්නකොට තියෙන ගතිය නේ මේක දැකීමෙන් මම දැන් අහුවෙනවා මම බැඳෙනවා මම කරන්න තියෙන අපව ගණ්ඩ කියලා පය පස්සට තියාන කුරුල්ලා දිහා බැලුවට වෙනද දකින්න රස ආස්වාදේ දැකීමේ ලැබෙන්නේ ඒක නිසා බලන දේ මේ පිරංජනේ වෙන්න පටන් ගන්නවා. බලන දේ තුල විරාගය මතුවෙන්න පටන් ගන්නවා. මොකද පටන් ගන්නකොටයි කුරුල්ල බල්ල ඉවරනවා පස්සේ දෙකම සතිය යන්න ඉස්සෙල්ලම තියෙනවා ආරක්ෂක ගතියක් ලෑස්ති ලෑන ගතියක් ඒ නිසා දැක්කත් වෙනත තරම් රාගෙමත් වෙන්නේ මේ විදිහට තමයි ටික ටික ගිහිල්ලා අපිට තේරෙන පටන් ගන්නවා දැක්කට මොකද බැලුවේ නැත්තම් න ව්‍යංජනක් ගායි හෝති න නිමිත්තක් ගායි හෝති නාන ව්‍යංජනක් ගායි හෝති ඒ කුරුල නිමිති කරන්න එපා ව්‍යංජනාන ව්‍යංජන වරන්න එපා නිමිටි කළොත් ව්‍යංජන විදිහට බැලුවොත් කෙලෙස් රාශියක් පහළ වෙනවා. ඉස්සරෙන් පහළ වෙලා තියෙනවා. දැන් සූදානමින් ගිය නිසා කුරුල්ලා දැක්කා. රොබින් කුරුල්ලම කියලා ව්‍යංජනකුත් ගත්තා, නිමිත්තකුත් ගත්තා. නමුත් ඒ පිළිබඳව අබිරමණයක් නැහැ. ඒකට බැස ගැනීමක් නැහැ. ඒ ගැන කතන්දර ගොතන්න කවි ලියන්න යන්නේ මේක වැරද්දක් බව දන්නවා. එතකොට ආපහු gedare එන ගමනේ කල්පනා කරන්න. එතකොට මේ දැකපු දෙයින් කෙලෙස් උපදින ගතිය දැකපු දේ පිළිබඳව ඩිංග ගන්න ගතිය වචන කතා කරන ගතිය අඩු වෙනවා. මේකට බුදුහාමුදුර පාවිච්චි කරන වචනේ විරංජනේ වෙනවා. දැකපු දේ රංජනීය කරන්නේ. අබිරමණය කරන්නේ. දැක්ක ඊට පස්සේ ඒක හොඳට සිද්ධ වුණාට පස්සේ ඒක දැක්කත් එකයි සක්මනේ හිටියත් එකයි දෙකටම සමහිත වෙනවා. එතෙන් ඉස්සෙල්ලා තමයි අපි ඔය එක දෙක වහගෙන යනවා නැත්නම් නැවතිල්ල යනවා. නැත්නම් සූදානමින් යනවා මෙහෙම මෙහෙම කරගෙන කරගෙන පීවර රාශියක් තියෙනවා මේක හැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි අත්දැකීම Tamange වශයටපත් වෙනවා නතුවටපත් වෙනවාපත් වෙනකොට මේ කාම දනවන රූපයක් වෙන්න පුළුවන් විෂභාග රූපයක් වෙන්න පුළුවන් නමුත් කෙලෙස් උපදින්නේ නැහැ ඒ සක්මනේ පින්නපාත යනකොට නාගසමාල හාමුදුරුවෝ නාටිකාංගනාවක් පාරමැද වීදියේ බීලා සංගීත වයමින් නටනවා. ඉතින් මිනිස්සු රස්සාවලට යන මිනිස්සු ඔක්කොම වැඩ නැතර කරලා පාරයින් බලන් ඉන්නවා දැන්. මේ ස්වාමීන් වහන්සේට සාමාන්‍ය බින්දපාත යන කාම් භික්ෂුවකට කාන්තාවක් දැස බැලීම, නාටිකාංගනාවක් දැස බැලීම, සංගීතය ඇහිීම, නැටුම් බැලීම විෂභාගයි. ගැලපෙන්නේ නැහැ. මේ සංසේ බලපු ගමන් දැනගන්නවා පාරම දාටවපු මර උගුලක් කිය. ඒ සංසේ නිවන් දකිනවා. වෙන බොහෝ දෙනෙකුට රාග කඳු උපදිනවා. මේ අම්මන්ටි මේ කරන වැඩෙන් පාරමැද ඉඳගෙන කී දහහක් අභාසයටපත් වෙනවද කියලා මේ පාරමැද අටවපු මර උගලක් කියලා ඒක දිහා බලනකොට ඒක පිළිබඳව සිප වැළඳ ගන්නවක්වත් හක් කරන්නවක්වත් ඩාන්ස් කරන්නවත් යන්න හිතෙන්නේ නැහැ. අනේ මං කලින් ලැහැච්චිලා ගිය නිසා මං බේරුණා. නමුත් මේ වටේ ඉන්න කට්ටිය ඒ ඇතින සංවේගයටම නිවන් දකින්න පුළුවන්. අනිත් ඔක්කොටම විශාල රාග දනවන දෙයක්. ඒගොල්ලෝ ෆොටෝ ගහගෙන, ගෙදර ගිහිල්ලා පිටිවල ගහගෙන පරම්පරාවක් කෙලස් උපදවනවා. අර සෝන්සේ බලනකොටම දැක්කේ මර උගුලක් පාර මැද. උඹ ගලියා. ඒක මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ පිට බොහෝමත්ම විචිත්‍රව බොහෝමත්ම సౌందర్యාත්මකව පෙන්නනවා මූවැද්දෙක් මුවෙක් කල්ලන්න උගුලක් අටවලා ඇමක් තියලා මුවායන වෙලාවට ඇඟිල්ල බලාගෙන. දක්ෂ මුවෙක් ඇවිල්ලා ඇම කාලා උගුල ගස ගන්න නැතුව යනකොට මුවෙද්ද අඬ අඬ බලන්නේ. ඒ වගේ තමයි භාවනා දන්න යෝගාවචරය සූදානම් යන එකන ඒක බලනවා. දැක්කට උගුල ගස ගන්නෑ. ඒක මනාවේ පහල කරන කවිලිය ලියා අබිරමණය කර කර කියාපාන්නේ නැහැ මේක මර උගුලක්. දකින්නකොටම එයා ආපස්සට එනවා. ඒතකොට මොහොවැද්ද ඇඬු කඳුලෙන් බලාගෙන ඉඳද්දි හැම කාපු මොහා ගැලවිලා යනවා. එනිසා ලෝකේ රාගයේ දනවන කාමයේ දනවන මොන වස්තුව තිබුණත් Tamange හිත පෙරාතුව සූදානම් නම් සූදානම් ශරීරයෙන් යනවනම් ඒකේ කෙලෙස් අගුරුණ ගතිය එච්චරම බලවත් වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේට විකුරුණයක් තියෙනවා. රාග දනවන අරමුණේ අසුබේ බලන්න පුළුවන්. අසුබ දනවන අරමුණේ රාගේ බලන්නත් පුළුවන්. අසුබේ දනවන අරමුණේ මධ්‍යස්ථේ බලන්නත් පුළුවන්. රාග දනවන අරමුණේ මධ්‍යස්ථව බලන්නත් පුළුවන්. ඒ නිසා වස්තුවේ නෑ රාගේ බලන කෙනා අතීතිය. ඒ නිසා මොනවා බැලුවත් භාවිත මනසට ඕන කෙනෙකුට පේනවා මේ ගැළපෙන්නේ නැති වැඩක් නාගසමාල අහඳුරු කරේ. නටන නාටිකාවක නාවක සංගීතය ආමේ නැටුම් බල බල ඉන්නවා කියලා. තුන්වංශය දැක්කේ මර උගුලක්. ඉතින් ඒ නිසා සක්මන කෙලවරදී මේ අපට දකින්න හම්බෙන දේවල් වලින් කෙලස් වගුරුන ගතිය හෝ එයින් හිත බේර ගන්න ගතිය යෝගාවචරය එතෙන්ට යනකොට වඩලා තියෙන භාවනාව හැටියට වෙනස් වෙනවා. දුවට සූදානම් ශරීරයෙන් ගියොත් ඉමුනිටි එකක් අරගෙන පැතිරෙන විස බීජ රෝගයක් තියෙන තැනට ගියා වගේ. වැක්සින් කරගෙන ගියා නම් අපි රෝග කොච්චර විස බීජ තිබුණත් අපේ ප්‍රතිශක්තිය නිසා බය නැතුව ඉන්න පුළුවන්. අනික් ගොල්ල කෑ ගහන්න ඉඩ දෙනවා යන්න එපා. ඔය පැත්තේ ඔගේ විස බීජ තියෙනවා. ගියොත් පැතිරෙනවායි කියලා. ඉතින් අර ඉමුනිටි කියන එකට බය නැහැ. ජෙන්ස් කියනවා අතේ විස තුවාල නැත්තම් වසභාජනයට අත දැම්මම මුකුත් වෙන්නේ නැහැ කියලා. ලෝකයා කැමති නැහැ වසභාජනයට අත දාන්න ඕ උපදෙස් දෙන්න. නමුත් යෝගාවචරය දන්නවනම් මගේ අතේ තුවාල නැහැ කියලා අත දැම්මට විස ශරීරගත වෙන්නේ නැහැ. ඒක අපි වයසට යන්න ඉස්සලා ලෙඩ වෙන්න ඉස්සලා මරණ ඇඳට යන්න ඉස්සලා මේක පුරුදු කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ කෙලෙස් සහිත තැනක එන්තෙන් ඇස් දෙක අරගෙන මේකට යන්න දවස එනකන් පුරුදු කරන්න. පුරුදු කෙරුවට පස්සේ තමයි දැක් ගන්න පුළුවන් වෙයි. මේ කරන ප්‍රයත්න ඉසල ඉසල නිකන් අහක ගියා වගේ බේන්නේ ගඟට ඉනි කපනවා වගේ. පහු වෙනකොට පහු වෙනකොට දකින්නකොටම මේ මම වැරදි පැත්තේ විසභාග පැත්තක ඉන්නේ කියන එක Tamanටම අවබෝධ වෙන අතර නික්ලේශී තන්ට හිත අපහු එන ගතියක් හිතේම තියෙනවා. අන්න එක සමාදන් වෙච්ච දවසේ තේරෙනවා ගල හොඳ නම් ඇඹරූ කහ මක් වේද කියලා. ගල හොඳයි නම් ආය කහ ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඒක තේරෙනකොට මම කෙලෙස් සහිත දෙයක් බැලුවට මං කෙලසුනේ නැහැ කියලා බුදුන්ට නෙමෙයි තේරෙන්නේ Tamanටමයි තේරෙන්නේ. ඒ යෝනිසමනසිකාරය ඇතුළු වැඩ කරන කරන තියෙන ඉස්සම මෙවයිදී මේ මේ විදියට කෙලෙස් ඇති වුණා රාග ద్వේෂ දැන් නැහැ. ආවට අඩු වෙනවයි කියලා. මේක දිගින් දිගට යන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ පඬිතාබ පංච ස්වාමීන් වහන්සේ උගාක්ම මේ අවධාරණය කරලම කියනවා නේද ඉරියාපත සංදි සියල්ලම ඉතා විශේෂයෙන් බලන්න කියලා. ඒකට හේතුව මොකක්ද? මේ ඉතින් සරුවච්චන් වහන්සේ කියපු දේ තමයි ඉරියව්වේ සතිය පවත්වපු එක නා ඉරියාපත සංදියට ඒ සතිය ගිනියන දැනගන්න ඕනේ නැත්තම් එයා හැම වෙලාවෙම මේ බැච් සිස්ටම් එකට වැඩ කරන්නේ කන්ටිනියස් සිස්ටම් එකට මැෂින් එක වැඩ කරන්න දන්නේ මේක කරලා ඉවරනට පස්සේ සතිය සම්පූර්ණයෙන් කැඩෙනවා ආයෙ ටිකක් ඇදලා ආයෙ සතිය සම්පූර්ණයෙන් කැඩෙනවා සංදිස්ථානයේ සතිය පවත්තන්ට අනේකන හදාගත්ත සතිය හැලහැප්පුණාට එකින් එකට එකින් එකට දෙන්න යනවා නිකන් මීටර 400 රේස් එක දියුපු එක නා දැන් රිලේ රේස් එකකට දුවන්න පුරුදු වෙනවා වගේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අවධානය කරන බව හැබැයි ඒක වටිනවා. නමුත් ඒක සරුවච්චන් වහන්සේගේ අතිරේකයි. ඊගාව පාඩම. සත්‍ය පුරුදු කරපෙන්නාට සම්පජඤ්ඤ පුරුදු කරන්න හැටි. ගෞරවනීය ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවට වාඩි වී මම දැන් මෙතනයි සිතන විට හුස්ම නොදැනී ගොස් සිතෙහි සති සමාධි හොඳින් වැඩි යයි. එබැවින් සක්මන් භාවනාව පළමුව නොකර කෙලින්ම පර්යංකයේදීම සති සමාධි දෙක උපදවා ගැනීම සුදුසුද? අනිවාර්යයෙන්ම සක්මන් භාවනාව පර්යංකයට පෙර කළ යුතුමද මේ පිළිබඳව දැනුවත් කරන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. වහන්සේට දරුවන් සරණයි. නෑ මේම පරියන්කේක හරියන්නේ කොහොඳයි. නමුත් හැම වෙලාවෙදීම පූර්ව කෘත්‍ය කරනවා වගේ සක්මන් කළා ගියොත් ඒ ඇති වෙච්ච සමාධිය ඇති වෙන සමාධිය ඉක්මනට එනානිසංස ලැබෙන අතර ඇති වෙච්ච සමාධිය බොහෝ වෙලා කැඩී නොකැඩී පවත්වන්න පුළුවන් ශක්ති දෙකම එන්නේ සක්මනේ. ඒ නිසා මේ ලැබිච්ච දේ මීට දවසේ මීගාව දවසේ මීටත් කලින් යන්න ඕනේ නම් මේ ඇති කරගත්ත එකලස සමතුලිත භාවය බොහෝ වෙලා පවත්වන්න ඕන නම් සක්මන් කරලා ගිහලා වල් බාඩි වෙන්න එතකොට අරිටත් වැඩිය හොඳයි කියලා හිතේ. ඒ නිසා න්‍යාය පත්‍ර හදනට වැඩිය ප්‍රයෝජනෙ සලකලා වැඩ කටයුතු කරන්න සාමාන්‍ය උපදේශය තමයි ක්‍රීඩා තරගයකට යන්න ඉස්සලා ඇඟ ටිකක් උණුසුම් කරගන්න ඕනේ. වෝම් අප් කරන්න ඕනේ. වොමක් කෙරුවට පස්සේ තමයි ඒ දක්ෂ ක්‍රීඩකයාගේ ශක්තිය ඒකට කියන්නේ කර්මන්නේ වෙනවා කියන්නේ. ඒ කර්මන්නේ කරගෙන යන එක තමයි ක්‍රමේ. එහෙම නැතුව මේ ශක්ති හානි වේ. ඒ නිසා වෝම් අප් කරන්න යන්න ඕන නැහැ. කෙලිම ඉවෙන්ට් එකට යන්න ඕන කියලා ගියාට සමහරට ඇඟ හිරි වැටලා තියෙනවා. ඒක නිසා ශක්මණින් පස්සේ පරියන්කේ කරන එක තමයි සාමාන්‍ය උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියන්ක භාවනාවේදී සිත නින්දට වැටුණද වෙනත් අරමුණු කරා ගියද තිගැස්සී නිින්දෙන් අවදි වුණාක් මෙන් නැවත භාවනාවේ හිත තබයි. මෙය මා හිතාමතා සිදු නොකර අතර නැවත නැවත පරයන්කය පුරාවටම එය සිදු විය. නිින්දර නොවැටි සිත අයාලේ නොයා තබා ගැනීමට උපක්‍රමයක් යාදන මෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී සක්මනේ සිත හොඳින් පිහිටියාට පසු සක්මනේදී පොළොව මාදසට ඇවිත් ඇති බවත් මා කෙටි වී කොට මිනිසෙකු වී සක්මන් කරන බවත් වැටහුණි. මා වෙත අනුකම්පාවෙන් මෙයද පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. පරියංකේදී නින්දට වැටෙනවා කියන එක මේක නින්දක්ද සිත සැඟවී ගැනීමක්ද කියන එක වෙන් කරකට දැනගන්න ඕනේ. සිත සැඟවී ගැනීම නම් භාවනාවේ දියුණුවක් නින්දට වැටෙනවා නම් භාවනාවේ පසුබෑමක්. ඒක නිසා යෝගාවචරයා මේ වෙන්නේ හිත සැඟවී ගන්න එකක්ද නින්දක්ද කියලා දැනගන්න තියෙන පළවෙනි සාක්ෂිය තමයි ගැස්සිලා අවදුනාට පස්සේ අරමුණට යනවනම් මේක නිින්දක් නෙමෙයි. එහෙනම් මේ හිත සංගවි ගැනීමක් වෙලා තියෙනවා. ඒ නිසා මොකද නිින්දකට ගියා නම් අවදි වෙනකොට හිත අන්ධමන්දයි කොහේ හිටියද මොන අරමුණක්වත් මතක නැහැ. ඒ නිසා මේකෙන් එක ලකුණක් ගන්න පුළුවන් අවදි වුණාට පස්සේ පරියන්කයට හිත යනවනම් අරමුණට හිත යනවනම් බොහෝ විට සංගවි ගැනීමක් වෙලා වෙනවා. ලීන භාවය කියලා කියන එකට. එහෙමනම් මේ යෝගාවචරයට අවදියෙන් හිටියොත් මේ නිින්දෙන් අවදි වුණාට පස්සේ සතිය තියනවා කියනවා වගේම නිින්දට යන්න ඉස්සෙල්ලා පෙර ලකුණු වගේ පහල කරනවා. සූර්ය උදා වෙන්න ඉස්සෙල්ලා අරුණ නගිනවා වගේ මේ සීතල වෙන ගතිය, මිද්දෙන ගතිය හිත ඇතුළට ඇවිල්ලා මේ පිට නොයව එක තැනකට තැන්පත් වෙන ලකුණු වලින් දැනගන්න ඕනේ මේ යන්න හදන්නේ හැංගෙන්නයි කියලා. මේ යන්න හදන්නේ සැඟවි ගැනීමකට කියලා. එතකොට මේ පෙරමග ලකුණු දකින්නකොටම ඒ දැකීමම අලුත් ශක්ති මුදා හැරීමකට, වීරිය මුදා හැරීමකට, උණුසුම මුදා හැරීමකට සිද්ධ වෙනවා. එතකොට යාට මේ හැංගෙන්න ලෑස්ති වෙන හිතේ ක්‍රියාකාරකම් මේක ටික ටික ටික ටික මිදි මිදි මිදි මිදි ඇතුළට පිටුවෙන්න හදන ගතිය දැක දැක යනකොට අන්ධකාරක ගිය ගමනක් ලයිට් එකක් කරන් යනවා වගේ රැගිය ගමනක් දවල් යනවා වගේ ওই නිින්දට අවදි වීම කියලා මේකට කියන්නේ. ඉස්සෙල්ලා බාගෙට එනකොටම අතහැරලා දාලා නිින්දට වෙනවා. දැන් නෑ. ලකුණු එනකොට හොඳට බලන් ඉන්න ඇහක් පිට හැත්තියාගෙන මෙන්න හිත සැඟවෙන හැටි. නොදැක්කොත් නිින්ද කියලා කියනවා. දැක්කොත් හිත සැඟවෙනවයි කියලා කියනවා. මෙන්න මේ සැඟවී යන ආකාරය බලන හිටියොත් අවදියේ තිබුණ හිතක් අරමුණක් තිබුණ එකක් හීතල භාවයටපත් වෙලා අරමුණක් ගන්න නැතුව මේ කිඳා බහින ගතිය මෙතෙක් සිද්ධ වෙලා තියෙන්නේ සති ආලෝකේ නෙවෙයි. ඒ නිසා අපිට නමක් දී ගන්න බැරි වුණා නින්දද ලීන භාවයේද කියලා. මේකට සතිය යොදන්න පටන් අරගත්තොත් අපිට තේරෙනවා මේ ලීන භාවයේ නම් සතියට යට කරන්න පුළුවන්. නිින්ද කරන්න බෑ. නිින්ද පාට ගියාට පස්සේ මොනව වෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කොටස දන්නා තැන සිට නොදන්නා තැනට යනකොට බය වෙලා පස්සේ ගිහිලා චකිත වෙලා ඉන්නවට වැඩිය මේක මම සතිය යටතේ සතිය ආලෝකය යටතේ දැක ගන්න ඕනේ කියලා ගියොත් මේක හරියට උඩුසිතේ සිට යටිසිතට ගමන් කරන මාර්ගය බිංගයක් කපලා බිංගේ ලයිට් දාගත්තා වගේ. තමන්න තේරෙන්න පටන් ගන්නවා ඉන්ද්‍රිය බද්ධව තිබිච්ච හිත අනිජීවද්ද தත්තට යනකොට මෙදෙකල් ගියේ මුණ වැලි ගහලා මත් කරවලා ගූඪ කර්ම වලට දැන් සතිය අවදි වුණාට පස්සේ මේ සැඟවි ගන්න හැටි දකින්නකොට මේකට සැඟවි ගන්න බැරි වෙනවා මේක විශාල අවධියක් එහෙම නැත්නම් මෙතෙක්කල් අන්ධකාරයේ ගිය ගමනක් ආලෝකයේ ඇතු යන වැඩක් මෙතන තියෙන්නේ ඒ නිසා මෙව්වට කියකි සුද්ධ විපස්සනා කියලා සාමාන්‍යයෙන් නින්දට යන වෙලාවට ඒ නින්දට යෑම පිළිබඳව ආදාරන. ඒක ලේසි නෑ. මේ බොහොම ගුඩ গুপ্ত ක්‍රමයක් තියෙන්නේ. ඒකට ඔය කාලොස් කැස්ටර්නිනාගේ පොත්වල ලියලා තියෙනවා ඔය පරණ ජීවුණු මායා ශිෂ්ටාචාරයේ ඉතුරු වෙච්චි ගෝත්‍රික ජනතාව ගාව තිබුණ එක ටෙක්නික් එකක්. ඒකේ ගෝත්‍රික නායකයාට පත් කරගන්නේ නින්දට අවදි වෙන්න පුද්ගලෙක් විතරයි. ඒ සුදුසුකම නැත්තම් ගෝත්‍රේ නායකත්වය ගන්න නැහැ. නායකත්වය දෙන්න බෑ යාට. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට උපක්‍රමයක් කරනවලු යම් කිසි විදිහකට හිත දැන් කලන්ත වෙලා තෝන්තු වෙලා නොතේරි මට මේ හීනයක්ද කියලා අංජබජල් වෙන්නේ. අංජබජල් වෙනකොටම අත් දෙක මෙහෙම තියලා තමන්ගේ රේඛා පද්ධතිය තියා බලනවලු. කලබල වෙච්ච ගමන් මේක තමයි නිමිත්තට ගන්න. ඉතින් මේ දවසක මෙයාට හීනෙන් අවදි වෙච්ච වෙලාවක හෝ සැකයක් මතුනොත් එයා කරන්නේ හීනෙන් හරි අත් දෙක මෙහෙම තියලා සමබර ඒකාදීහ බලනවලු. ඉතින් මේක පුරුදු කරනවලු කොච්චරද කියනවනම් නිින්දේ ඉඳද්දි මම නිින්දේ ඉද්ද බව දැනගන්න පුළුවන් මට්ටමට යනවා. ඒක තමයි මේ භාවනාදී අපි කරන්නේ ආනාපාන දීලා ආනාපාන ගෙවෙන්න ගන්න. ගෙවිගෙන යන වෙලාවේ දැනගන්නවා ගෙවෙන්න ගෙවෙන්න අධික සතියක් ඕනේ. ගෙවෙන්න ගෙවෙන්න උත්සන්න වෙන්න ඕනේ. එවෙන්න වෙන්න ආසන්න කරන්න වෙනවා. එතකොට පේනවා මේක අවදිය නොහිටියොත් හිත ලිස්සලා ගිහිලා නිින්දක් කියලා දාගන්න. කරාරිනවා. ඉතින් වතුර දහහක් ඇදලා කලේ බින්ද වගේ ඉතින් අපි වැරදි නමක් දාලා සම්පූර්ණ භවනා පාවා දෙනවා. කවදාරි මෙතින් ගිහිල්ලා දන්න තැන සිට නොදන්න තැනට යන ගමන හොඳ ආලෝකයක් කෙරුවොත් අපි මෙතෙක් කවදාකවත් ගියේ නැති විදිහට හිතේ යටි හිතට අන්ධකාර ප්‍රදේශයට යෑමක් වෙනවා. ඉතින් ගියාට පස්සේ දැන් මං ඉන්නේ ලීන භාවයක කියලා නින්දක් නෙවෙයි කියලා අවබෝධ කළොත් කෙලස් නැති හිත නැගිටින්නේ නැහැ. නැවිදලා ඉන්න බෑ. මේ අපි අවදි වෙලා ඉන්නේ කෙලස් නිසාමයි. හොඳටම කෙලස් තියෙනකොට හොඳටම අවදි අපි. කෙලස් නැත්තම් හේබාන. ඒ බව දැනගෙන කෙලස් නැති හිත අවදි වෙනවයි කියලා කියන්නේ ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ බුද්ධ කියන වචනේ හැදලා තියෙන උතන තමයි. බුද්ධජනනාංශයේ ඔය ආනපන දැකලා නතර කරුවා විතරක් නෙවෙයි. ඒ වෙලාවේදී හිත හැංගෙන බව දැනගෙන හුදුටම සතිය ඩබල් ඩෝස් දාලා ඒ කියන්නේ හුදුටම අවධානය යොමු කළා මේ මොකද වෙන්නේ කියලා බැලුවොත් තේරෙන පටන් ගන්නවා මේ තෙකල් මේකට බය වෙච්ච නිසා තමයි අපි සංසාරයට එනවා. දන්න දන්න හොඳයි නොදන්න කාට වැඩිය කියලා. ඒ විතරක් නෙමෙයි සරුවචනන්සේ දැක්කා ඕනම කෙනෙක් එතෙන්ට යනවනම් ඒ සරුවචනන්සේ අත්දකපේකම තමයි අද වුණත් අත්දකින්නේ. නිසා ඕන කෙනෙකුට බුදු වෙන්න පුළුවන්. නමුත් අපිට වෙලා දෙන මේ බයයි එකට. අපිට සැකයි ඒක. අපිට පාළුයි ඒක. අපි නොදන්න ශේෂ්ඨයක් ඉතින් අපි එතෙන්ට යනකොටම ආයේ කොහ දෙක ඇරලා කකුල් අතපය අත ගාලා එක්ක හයියෙන් හුස්ම අරගෙන එක්ක පරියන්ගෙන් නැගිටලා ගිහලා අර වැඩ පිළිවෙල බාධා කරගන්නවා. නිසා භාවනා කියන්නේ ඕනෝකට. ඒ දීන භාවයේ කියලා කිව යුත්ත වෙනුවට නිජමත කියලා බර කරරින්න එපා. නිජමත තියේදී අවදි වෙන්න. නින්දට අවදි වෙන්න. එතකොට තේරෙයි මේක ලින්දක් නෙවෙයි ලීන භාවයක්. කිලස් නැත්තම් හිත හිස්මල්ලක් වගේ. කිටින්නෙම නැහැ. මෙච්චර උද්‍යෝගයක් මෙච්චර උනන්දුවක් හැම දෙයකටම තියෙන ඒ තරම්ම කෙලස් තියෙන නිසා. ඒ නිසා භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න මොටිවේෂන් එක නැතිලා යනවා. යමක් කරන්න තියෙන Java තල්ලුව වේගය නැති වෙනවා. ඒ නිසා මේ මනුස්සයා නිකන් නිකමෙක් වාගේ පේන්න පටන් ගන්නවා. ඒ අසත්පුරුෂකම. නමුත් මේ නිකම භාවය යමක් නොකර හිටියට අරමුණු නැති වුණාට ඒකට පූර්ණ අවදියක් පූර්ණ සතියක් පූර්ණ උත්සන්න භාවයක් ගන්නයි බුදුජානක කියන්නේ විරියවන්තසයන් භික්කවේ ධම්මෝ නකුසීතස්. වීරියවන්තයන්ටයි මහණෙනි මේ ධර්මයේ තියෙන්නේ කුසීතයන්ට නෙවෙයි. ඔක නිින්දක් කියලා කරාරින මනුස්සයාට සදා සොත්ති තමයි. නිදි තමයි. මේකට අවදි වෙන්න බලන්න එක සැරයක් කරලා බෑ දහස්තර කරන්න. කරනකොට පේනවා මේකේ දිග නොගිය ගමනක් තියෙනවා මට හම්බෙච්ච දේ මණිකක් තලං කැලක් කියලා විසි කරන්න එපා. මණික මණික බව තේරුම් ගන්න ඕනේ. ඒක බුදුහාමුදුරු කියනවා මට කරලා දෙන්න බෑ. මේ ගත්ත කෙනා අප්‍රතිහතව නැවත නැවත කරන්න කරනකොට දල වශයෙන් කියනවනම් සාමාන්‍ය වචයෙන් කියනවනම් නින්දට නින්දට අවදි වෙන්න පුළුවන් ගතියක් එයි. මේකට කිට්ටු කරනකොට රෑ දෙක තුනක් අද්දාවත් නින්ද යන්නේ. මොන විදියෙන් ගන්න නිදා ගන්න බෑ. සම්පූර්ණ අවදිය සැතපීලා හිටියත් මොනව කරත් මේක ගල්ලිංජිමක් වැඩ කරනවා වගේ ඇතුලේ වැඩ කරන්න යනවා. මොකද සීතල වේගයෙන් එන්නකොටම සතිය අවදි වෙනවා. ආයෙ සීතල වෙනකොට සතිය අවදි වෙනවා. ඉතින් බය හිතෙනවා ඉන්සොම්නියා යයි කියලා. නිින්ද නැති රෝගෙට එයි කියලා. හැබැයි කොච්චරලා හිටියත් උදේ නැගිනකොට තෙහෙට්ටු ගතිය මොකක්වත් නැහැ. යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒක කයටත් බලපෑමක් ඇති කරනවා. චින්තනයටත් බලපෑමක් ඇති කරනවා. සමාජයටත් බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ලේසියටත් පහසුවටත් නිින්ද කියන වචනේ දාන්න එපා. හොයලා බලන්න මේක හිත සංගවීමක්ද කියලා ඒකට තියෙන ක්‍රමේ තමයි අවදි වෙන්නේ සතියට නම් යනපාරත් සතියට යට කරන්න පුළුවන් නම් ඒකට නිින්ද කියලා සාප කරන්න නරකයි. ලීන භාවය කියලා නම දාගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පර්යංක භාවනාවේ මා දැන් මෙතන යයි සතිය පිහිටා සිටීමි. එක වේලාවකදී මා සුවදායක සමාධියකට සමවැදුණෙමි. ඒ මොහොතේදී මට අවබෝධ වූයේ අතීත වර්තමාන අනාගත යන කාලයක් නොමැති බවයි. අල්ලා ගැනීමට මේ මොහොතේයි කාලයක් නොතිබිනි. සියල්ල අනිත්‍ය ස්වභාවයක් මිස ප්‍රකෘතියක් නොමැති බවයි. එම සමාධියෙන් පැයකට අධික කාලයක් සිටීමේ මා නිතරම සතියෙන් සිටීමට උත්සාහ කරමි. සිත පිට ගියත් නැවත ඉබේම සතිමත් වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේ පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන ඉන්නවා යනුවෙන් භාවනා කළෙමි. ටික වේලාවකින් කිසිම දෙයක් නොදැනී ගියේය. ශරීරයේ ඇති බවක් නොවැටීනි. පා දෙක පමණක් පොළවේ රැඳී ඇති බව දැනුනි. ආනාපානය නොදැනුනි. අද දින පරයන්ක භාවනාවේදී කිසිම වේදනාවක් ඇති නොවි ටික වේලාවක් ගත විය. ශරීරය සුළඟට සෙලවනවා මෙන් දැනුනි. ආනාපානය නොදැනුනි. මේ தත්ත්වය පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී වම් දකුණ ලෙස පාද මාරු කරමින් වැලි මළුවේ ටික වේලාවක් සක්මන් කිරීමට හැකි විය. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. දැන් මේක පැහැදිලි කරනට වැඩිය මේක දිගට කරගෙන යන්න ඒ වගේ යමක් එක සැරයක් වුණාට මොනම දෙයක්වත් එකේ යොමුවක් ගොනුවක් දෙන්නේ නැහැ. නැවත නැවත කරනකොට තමයි Tamante ඒක පිළිබඳව අත්දැකීම, පරිචය, පූර්ණත්වය ලැබෙන්නේ. ඒ නිසා මේක බාධාවක් නැත්තම් මේ වැඩේට ජීවිත තර්ජනයක් නොදැරිය හැකි දෙයක් නැත්තම් දිගට කරන්න කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. ඒසයකට අනුග්‍රහ කරලා යමක් ආශේවන ප්‍රත්‍ය පමණෙන් තේරුම් ගන්න බෑ. ඒක භාවනා කරුවට පස්සේ තමයි තේරෙන්නේ. සමායට බහුලීගත කරාට පස්සේ තමයි තේරෙන්නේ. ඒ නිසා මෙතන මට පේන්නේ බාධාවක් දිගට කරගෙන යන්න භාවනා කරන්න බහුලීගත කරන්න. ඒ නිසා විස්තර පමා වෙන්නේ නැතුව විස්තර සඳහා පමා නොවි දිගට කරගෙන යන එක තමයි ආරක්ෂාකාරීව දෙන දෙන පිළිතුර. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවේදී වාඩි වූ පළමු විනාඩියේම සිත සමාහිත විය. සිතේ ප්‍රීතිය, සැපේ ඒකාග්‍රතාවය පිළිවෙලින් අත්විඳිමි. පළමු විනාඩියේ සිටම ආස්වාසයත් ප්‍රාස්වාසයත් ඉතා සියුම්ව සිදු වුණි. සමහර අවස්ථාවලදී හුස්ම නොගෙන සිටිනවාද දැනුනි. මාහට අවට පරිසරයේ සිදුවන ක්‍රියාකාරකම් දැනුණද බාධාාවක් නොවුනි. අවට පරිසරය නොදැනුණ විනාඩි ගණන වැඩිය. සිත ඉතා අහිංසක බවත්, නිහතමානී බවත්, තැන්පත් බවක්ද හොඳින් තේරුම් ගතිමි. තවද දිගු ආශ්වාසයක් ගැනීමට සිදු නමුත් කෙටි හුස්ම රැල්ලේම සිත ඉතා ඕනෑකමින් රැඳුණු බව තේරුම් ගතිමි. තවද මා වෙත සියුම් ආලෝක සුදු පාට පෙනුනි. ඒවා ඉතා දීප්තිමත් ආලෝක බවට පත්තුනි. ඔබ වහන්සේ කියා දුන් පරිදි ඒවා අනිත්‍ය ලෙස දක්මින් බැහැර කළෙමි. පැයක් විනාඩි පැයක් පැය එකක් විනාඩි 39ක් සිත හුස්ම රැල්ල දිහා බලා සිටියත් වැටහුණේ ඊට සුළු මොහොතකට පෙර භාවනාවේ යෙදුණු වගකුයි. එය දීර්ඝව පවත්වා ගැනීමේ හැකියාවක්ද පැවති බව වැටහුණි. ස්වාමින් වහන්සේ මෙසේ යෝගියා විසින් ජීවිතයේ සත්‍ය ආත්මීය සත්‍ය යථාභූත ඥානය ළඟා කර ගැනීමට ඊළඟ පියවර වශයෙන් කුමක් කළ යුතුද? තවද සිත භාවනා අරමුණේ සිටන විට යෝගියාගේ හෘදය ක්‍රියා කරන ආකාරය ඊට පැහැදිලිව දුටිමි. ඒටද සිත යොමු කළ විට තව තවත් පැහැදිලිව දෙනුනි. මෙය මනෝ විකාරයක්ද නැද්ද යන වග පහදා දෙන මෙන් ඊ타ත්ම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. උභාසයට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒ අවසානයේ කොටසේ සඳහන් කළ තියෙන විදහද්දී වස්තුව පිළිබඳ ක්‍රියාකාරීත්වය ප්‍රകൃති අධ නැත්නම් හිතලුවද්ද කියලා මනෝ විකාරද්ද කියලා දැනගන්න ඒකම වෙන්න දෙන එක තමයි එකම ක්‍රමය. වෙනකොට වෙනකොට තමයි තේරෙනවා මේක. තමන්ම තමන් රවට්ටා ගැනීමක්ද එහෙම නැත්නම් ප්‍රകൃතියද කියලා. සැක හිතුවට කමක් නැහැ. නමුත් මේ සටන පාවා දෙන්න එපා. ඒ අතරමැද ඉස්සරහ කොටසේ එක තැනක ලියවිලා තියෙනවා හොඳටම හුස්ම ගන්නේ නැති බව වැටහුණයි කියලා. මම මෙන්න මේකට පොඩි විස්තරයක් කියනවා හුස්ම ගන්නේ නැති බව මොකෙන්ද වැටහුණේ කියලා. හුස්ම ගන්න බව නම් වැටහුණයි කියනකොට කවුරුත් ප්‍රශ්න කරන්න එකක් නැහැ. ඒ නිසා මේ කියප එක නා කැමති නම් කට උත්තරයක් දෙන්න මම කැමතියි දැනගන්න පොඩ්ඩක් විස්තර සහිතව මේ හුස්ම ගන්නේ නැති බව කොහොමද වටහාගත්තේ කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවේ යෙදී ඉන්න විට ආනාපාන සතිය සිත පිටියෙන් පස්සේ සිත සියුම් හුස්මරල සියුම් වෙලා සියුම් වෙලා ඒකේ හිත පීඩගෙන උම් ඉන්නකොට මේ හිතට මොනවා වුණත් ඒ කියන්නේ භාවනාවේ හුස්ම ගන්න එක දැනුනේ නැහැ හුස්ම ගන්නවද නැද්ද කියලා. ඒ නැතිව ඉඳලා ඊට පස්සේ හිත ඒක ආපහු දැනෙන්න පටන් ගත්තා සියුම්ව මම හුස්ම ගන්නව නේද කියලා. මට ඕන කරලා තියෙන්නේ මගේ විශේෂිත ප්‍රශ්නය හුස්ම ගන්නෙ නැති බව වටහා ගත්තේ මොන ලකුණෙන්ද මොන අත්දැකීමෙන්ද මොන අත්විඳීමෙන්ද කිසිම දෙයක් නැතුව සන්නස හිමින් හිමින් පැද්දෙන්න ගත්තා ඒ ඒ තුලම ඒ ඒකම මේ හිතේ තියාගෙන ඒක දිහා බලාගෙන හිටියා එතකොට ඇයි ඒකට මේ හුස්ම ගන්නෙ නැති අවස්ථාවේ අත්දැකීම කියලා ඇයි ඒකට කියන්නේ එතන හුස්ම ගන්න විදිය මට දැනුනේ නැහැ. ඔය පැද්දෙන ගතිය දැනෙන එක හරි. හුස්ම ගත්තේ නැති බව දැනගත්තේ මොකෙන්ද? දන්නේ නැහැ කොහොමද දන්නද කියලා සම. මන්ද දන්නේ නෑ. මම ඒකනේ මේ ඉදිරියට අල්ලලා හොම්බට දෙයක් අයින් හදන්නේ. අනිත් දවසෙත් යන්න ගිහිල්ලා බලන්න හුස්ම ගන්න දැන්නේ කොලාට හුස්ම ගන්න වෙලාවේ දැනනවා කියන්නේ මම පැහැදිලිව කියනවා හුස්ම ගන්න මේ නාස් කුඩියෙන් ගන්නවා මේ දිග මේ කොට මේ උණුසුම කම්පන චංචල තියෙනවා නැති බව වටහා ගැනීමේ හැකියාවක් හිතට තියෙනවා කියලා අපි කවදාකවත් හිතන්නේ නැහැ. මේ තමයි ඉස්ලාම් වතාවට තියෙන දේ අපි විස්තර කියන්න දන්නවා. ගුරුත්වාකර්ෂණය මෙච්චරයි, දිග මෙච්චරයි, උස මෙච්චරයි, පල්ල මෙච්චරයි ඔක්කොම අපි දන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නව නැති බව වටහන්න පුළුවන් කියලා. අපේ ජීවිතේ කවදාකවත් නැහැ. දැන් මේ කියවෙන වෙලාව. කටබොරු කිව්වත් දියබොරු කරන්න බෑ. මට වැටහෙනා වෙලාවක හුස්ම ගන්නේ නැහැ කියන. නමුත් ප්‍රශ්න කෙරුවොත් මොකෙන්ද වැටුනේ කියලා හුස්ම ගන්න බව වැටීමට සාපේක්ෂව තමයි නැති බව වැටෙන්නේ. ඊට පස්සේ හුස්ම ගත්තට පස්සේ තමයි තේරෙන්නේ මං ඉස්සෙල්ලා හුස්ම අරගෙන තියෙනවා දැක්කේ නැහැ. නැටුනේ නැහැ. ඔය ඒ වෙලාවේ ඒක අවබෝධ කරගන්න අපිට බෑ. පැහැදිලිද? හුස්ම ගන්නේ නැති වෙලාවේදී හුස්ම ගන්නේ නැති බව වටහා ගන්න අපිට බෑ. ඊට පස්සේ සිව්මුස් ආවට සිව්මුස්ම ආවට පස්සේ තමයි කියන්නේ දැන් නම් සියුම් හුස්මක් තියෙනවා. නමුත් ඉස්සෙල්ලා ඒකවත් තිබුණේ නැහැ කියලා. ඒ නිසා හුස්ම ගන්නෙ නැති බව වැටෙන්න හුස්ම ගැනීමේ අවබෝධය තියෙනවා. හුස්ම ගැනීමේ අවබෝධය තියෙන්න හුස්ම ගැනීමේ නැති බව තියෙන්නත් ඕනේ දෙකට දෙක සාපේක්ෂයි. ඉතින් ඕකෙන් අපි මෙතෙක් කල ජීවත් වුණේ ගැනින්න බව දැනගෙන ඒක දිග පළල උස මිටි කන්නේ. දැන් බුදුහාමුදුරුව අපිට කියනවා කිසිවක් නැති තැනට ගිහිල්ලා නැති බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා කියලා පෙන්වනවා. මේකට මෙහෙම නිදර්ශනයක් දෙන්න පුළුවන්. ওই බීතෝවන් කියන සහජ පඬිත් සංගීතඥයා ඒ පැස්ටෝරල් මියුසික් කියලා සිම්පනි නම්බර් 9 එකේ පෙන්නනවා මේ ගොවි ගැමි පරිසරයක කන බිම් වල සරක් කනවා ගොපල්ලෝ ගෙවිලියන් ගොවිලියෝ වැඩ කරනවා ඒකට පැස්ටෝරල් කියලා මියුසික් එකක් දාලා තිනවා එයා ඉස්සලාම ලස්සනදී සංගීත රාව බටනලා සද්ද ළමා වසු පෙටියන අඬන හඬ පෙන්නගෙන පෙන්නගෙන ගිහිල්ලා සංගීතේ 100 100ක්ම නැති කරනවා. නැති කරේ තප්පර දෙකක් දීලා ආයෙ හිමීට පටන් ගන්නවා. ඒකේ තියෙන ඒ කැසට් එකේ හොඳම කෑල්ල තමයි සංගීතේ නැති කෑල්ල. ලෝකේ තියෙන හොඳම සංගීතය කියන්නේ සංගීතේ නැති එක සීළු දෙනාගේ අවධානය 100%ක්ම යොමු වෙනවා. අහනවා ඇහෙන්නේ හැම කෙනාම දැන් අහගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ? ඇහෙන්නේ එතකොට ඇඟ ජීවත් ඊට පස්සේ හිමීට අහන්නට ඇහෙන්න සලස්වනවා. එතකොට බීතෝවන්. අර වෙලාවේ අහන්නේ තමන්ගේ සංගීතේ. බුදුරජාණන් වහන්සේත් අපිව ගෙනෙන්නේ අරමුණක් දීලා ගෙවෙන කම්ම බලන්න කියනවා. බලන්න පේනකොට වගේ බලන්න කියන මොකද දැන් පේන දෙයක් නැහැ හැබැයි බලනවා එතන තමයි ජීවිතේ තියෙන්නේ ඉතින් සද්දයක් දාලා අටුවාචාරින් වහන්සේ කියනවා ගහන්න අර ටිකක් ගහන්නයි කියලා ගහලා ඉවර වෙනකම්ම අහන්නයි කියලා කියනවා කොතෙන්ද ඉවර වෙන්නේ දුවට භවනා කරපු එකනට ඒක ගොඩාක් ඇතුළට නිකන් අහන්න පුළුවන් භාවනා කරපු නැති එකන මගදීම කියනවා ඒ සංගීත ඉවරයි දැන් අහන්න දෙයක් නැහැ කියලා. මොකද හිත සියුම් නැහැ. අන්තිමට වෙනකන් ගියාට පස්සේ යා සංගීතය ඉවරයි නමුත් Taman Tamanට අහුම්කම් දෙන. එතකොට ධර්ම ඉස්සද්දතාවය යන්න ඇහෙනවා. සදාකාලිකෝ විශේෂිත විච නිස්සද්ද භාවය යන්න. එතකොට කොටු කරලා Tamanට ආසන්න සලස්සනවා. මේ විදිහට බුදුරජාණන්සේ අපු ගේන්නේ අරමුණක් දෙලියා අරමුණ ගෙවෙන්න ආරයි. ඒවිල කියන අවධානය කඩන්න එපා. සතිය කරනවා කියලා හිතන්න එපා. සමාධිය කරනවා කියලා හිතන්න එපා. ඒක හොද්දට සතිය තියෙනවා. හොඳට සමාධිය තියෙනවා. එතන හැලහැප්පණක් නැහැ. එතකොට තමන්ට තමන් අහුම්කම් දෙනවා. තමන් තමන් අත්දකිනවා. ඒක නිසා අනිත් දවසේ යන්න පුළුවන් වුණොත් හුස්ම දෙයට එන්නේ නැහැ කියන එකට කිට්ටු කරනකොට බලන්න අපි ළඟ හැම වෙලාවෙම සංඥාවක් තියෙනවා මැරෙලා නැති බවට. හැම සෛලකින්ම සංඥාවක් යනවා මොලේට ඒ ශෛලයේ ජීවත් වෙන මේකට ලුණු ටිකක් ඕනේ මේකට අර ටික ඕනේ මේ ටික ඕනේ කියලා පණිවිඩයන්. ඒ පණිවිඩ හරහා තමයි මෙතන අත කැපිලා නැහැ මෙතන හිරි වැටිලා නැහැ කියලා දන්නේ. ඒකට කියනවා අපි මැරිලා නැහැ කියන සංඥාව. තව එකක් තියෙනවා නිින්ද කියලා නැති වට සංඥාවක්. තව එකක් තියෙනවා අපිට ක්ලාන්ත ක්ලාන්ත වෙලා නැති වට සංඥාවක්. ඔය තුන ඉන්නවනම් කිසිම කෙලෙසයක් නැහැ. මම දන්න හොඳටම වාඩි වෙලා ඉනකොට මොනම අරමුණක්වත් නැහැ. නමුත් මැරෙලා නැති බව මම දන්නවා. නිින්ද ගිල්ල නැති බව මම දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවනම් ඒකට කියනවා භවය කියලා. ඒකට කියනවා ජීවත් වෙනවයි කියලා. කිසිම කෙලෙසයක් නැහැ. ඉතින් අපි මේ දන්න කෙලෙසයක් හරහා, දන්න අරමුණක් හරහා අරමුණ ගෙවම් කරලා කරලා කරලා යනවා තැනකට හොඳට වාඩි වෙලා ඉනවා 100%ක්ම තමන් දන්න මැරිලා නැහැ. නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඊට පස්සේ සක්මන් කරනකොට බලන්න ඔය සක්මණේ නිසිනින්ද යනකොට තමයි තේරෙනවා මම මැරිලා නෑ. ඕනනම් කීයක මම ඉඳගෙන නෑ. මම හිටගෙන නෑ. මම බුදියාගෙන මම සක්මන් කරනවා. මම මැරිලා නෑ. මට ක්ලාන්ත වෙලා නෑ. නිින්ද ගිහිල්ලා නෑ කියලා. ඒක අපි ජම්මෙන්ම ගෙනාවු දෙේ. මේ নানা ආකාර කුණු කන්දල් නිසා හිත අතීතයට දුවල අනාගතයට දුවල අතෙන්ට දුවල මෙතෙන්ට දුවල අරයට දුවල මේ චිත්තක්ෂණේ නැති කරාට පස්සේ අපිට බුදුවරු පහළ වෙනකන් ඉන්න ඕනේ කර්මස්ථාන දෙනකන් ඉන්න ඕනේ ආය අර ගෙදෙට්ට යන්න. Tamange ගෙදරට යන්න. ඉතින් මේ විදිහට ගියාට පස්සේ ආනපනේ නෑ නැති බව දන්නවා. නැති බව දන්නේ ආය ආනපනේ ආවට පස්සේ. හිතන්න දවසක් එයි කියලා ආනාපානේ නැති වෙලාවෙදීම නැති බව දන්න තැන. ආනාපානේ ආවට පස්සේ සාපේක්ෂ දැනීමක් නෙවෙයි, අනුමාන දැනීමක් නෙවෙයි. ඒතන බුදු වෙනවා කියන්නේ. මොනක්වත් නැහැ නැති බව දන්න. ඒ කියන්නේ ඩාර්ක් මැටර් කියන එක අහුවෙනවා. ඩාර්ක් එනර්ජි කියන එක අහුවෙනවා. ඒක මැටර් එකට සාපේක්ෂව තියෙන එකක්. ද්‍රව්‍යයට සාපේක්ෂව අද්‍රව්‍ය තියෙනවා. අද්‍රව්‍යයට හිත ගිය ගමන් ද්‍රව්‍යයට සාපේක්ෂව වටහා ගන්න බෑ. ඒකෙන් වටහාගෙන අන්තිමට අද්‍රව්‍යයට අවදි වෙනවා. නිශ්ශබ්ද භාවයට අවදි වෙනවා. ඒ මොකුත් නැති එකට අවදි වෙනවා. එතෙන්දී පූර්ණත්වයකට හිත ජීවිතය නික්ලේශී බව, නිර්මල බව, ക്ഷේමය අශෝක නැති බව පූර්ණත්වයට එනවා හැබැයි පොඩි වෙලාවයි හිටින්නේ ආය යනවා ඉතින් මේක පුරුදු කරන්න ඕනේ නැවත නැවත කරලා ඒ නොදන්න තැනට ගිහිල්ලා බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව මේක භාවනා උපයපු දෙයක් මම මේක සමාදන් වෙලා මේකේ වැඩි වෙලා ඉන්න ඕනේ කියලා බැලුවොත් හිත gedera ගියා කියලා කියන්නේ නන්නත්තර වෙලා තිබුණු හිත gedera ගියා කියලා එතන තමයි බුදුන් ඉන්නේ එතෙන් තමයි ධර්මයේ තියෙන්නේ. එතෙන් තමයි සංඝයා ඉන්නේ. එතෙන් තමයි සීලය තියෙන්නේ. ඒකට පොත් කියවන්න ඕනේ. ඔතෙන් දෙන පොත්වල උදව්වක් තියෙනවා කියලා හිතනවා. ඔතෙන් දෙන දන් දීමෙන් උදව්වක් තියෙනවා කියලා හිතනවා. ඔතෙන් දෙන පිරිමි කෙනෙක් වෙන්න ඕනේ කියලා උදව්වක් තියෙනවා කියලා හිතනවා. ඔතෙන් දෙන පැවිදිලා උපසම්පදා වෙන්න ඕනේ කියලා මොකක්වත් නැහැ. ඒ නිසා මෙතෙන් හැම හුස්ම කෙලවරකදීම ඔතෙන් යනවා. ඉතින් අපි දන්නේ නැහැ. ආස්වාසි කෙලවරදී ඔතෙන් යනවා. ප්‍රස්වාසි කෙලවර ඔතෙන් අපි ඒක බලන්නේ නැතුව ඊගාවට එන ආස්වාසය බලන ඊගාට එන ප්‍රස්වාසය බලන මිසක්කා අර ගෙවන් වෙන තැන අපිට හරි මායාකාරී. බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒක නොපෙනෙන්න දෙකොන ගැට ගැහිම තමයි තෘෂ්ණාව හැම හුස්මක්ම කෙලවර තියෙන මේ නොදැනෙන තැනට යන්න දෙන්නේ නැතුව එක්ක හිතවිල්ලකින් එක්ක පරණ මතකකින් හිර කරලා ඊගාවට හුස්මත් එක ගැට ගන්නවා අර හිස්තන නොපෙන්න. ඒක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. ඒ සාපි වන බුම් බුම් බුම් කෘත්‍ය දාවන් ඔබ ගැට ගහපන් බුදුහන් කරන සිබ්බණී කියලා. සිබ්බණී කියන්නේ ගැටලන්නේ. මහුංකාරී. ඔබ මහුං ගහපන්. ඔබ මොනවද මේ මහුං ගහන්න හදන්නේ? නිවන. නිවන යටපත් කරලා එම්බ්‍රොයිඩරි එක දාන්න හදන්නේ. මම බලනවා යා ගැට අස්සින් හැම හුස්ම දෙකක් මැදම ඔතෙන්ට යන්න පුළුවන්. මේක ඉස්සලා අල්ලගත්තට පස්සේ පහු වෙනකොට යන්න පුළුවන්. එතකොට තේරෙන පටන් ගන්නවා මිනිස්සු රණ්ඩු සරුවල් කරාට එළියේ. මගේ හිතේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස තිබුණට මේ හිස්තන අනිවාර්යයෙන්ම හිතේ තියෙන. ඕනම වෙලාවක තියෙනවා. අන්නේ දෙක සම්බන්ධ වෙච්ච දවස තමයි අපිට තේරෙන්නේ සම්මුතිය තියෙනවා මෙහි. පරමාර්ථ ධර්ම තියෙනවා. සම්මුතිය ගැන කතා කරොත් පරමාර්ථය සමාදන් වෙන්න බෑ. පරමාර්ථය සමාදන් වුණොත් සම්මුතිය ගැන වචන කතා කරන වෙලාවකුත් නැහැ. අන්නේ ඒකේ සත්පුරුෂයා මේ දෙකෙන් තමන්ට සුවේලවන ඒ පරමාර්ථ ධර්ම නිසිසේ පාවිච්චි කරනවා. මේ සම්මුතියත් එක්ක නඩු කියන්න, ගහපා දෙන්න, හෙට්ටු කරන්න යන්නේ මොකද සිංහයා කවදාකවත් අසුචි ගෑවිච්ච ඌරත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැහැ. ඌරගෙන පුළුවන් නම් වරියකෝ, වරිය ගහපයකෝ. සිංහයා යන්නේ නැහැ. මොකද උන් කක්ක කොටේ ඉඳලා ඉල්ල තියෙන්නේ. බැරි නිසා නෙවෙයි. කක්කා. සම්මුති ලෝකයේත් එක හටනක් නැහැ. හටන කියන්න බැරි මේ බයට නෙවෙයි. කැතින්න. ගඳින්ද. ඒ නිසා ඒ තියෙන එක ඒ විවේක බව මේ ලියවිච් එකට සමවදින්න. පුළුවන් තරම් බලන්න. ඒකට යන්න බලන්න. ඒකට යන්න උනාට යන්න බෑ. ක්‍රමෙන් මේ යන්න ඕනේ. ගිය වෙලාවේ සමාදන් වීම විතරයි අපිට මේ සාකච්ඡාවකින් ඉස්මතු කරලා දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේදී පරයන්කයකදී සිදු වූ සිදුවීමක් වාර්තා කරමින් පරයන්ක කීපයක් තුලදී කෙටි හුස්ම රැල්ල නොදැනී යාම බොහෝ සිදුවිය. ඒ සෑම අවස්ථාවෙම සතියෙමි. කයේද වේදනා තිබූ අතර ඒ වාද සංසඳන ආකාරය දුටිමි. නැවත පරයන්කයකදී එක කෙටි හුස්ම තුල නොදැනීම පැය භාගයක් අත්විඳෙමි. මේ අවස්ථාවේදී කිසිම දෙයක් නොදැනේ. නැවත පාලනයකින් තොරව යන්තමින් දැනන නොතේරෙන කුමක් හෝ කෙටි සිතිවිලි තුලින් නැවත සිහිය නැගෙන ආකාරයක් දුටිමි. ඒ සිහිය අවස්ථා දෙකකට නැගෙන ආකාරය දුටිමි. එනම් මද සිහිය ඊට පසු මේ ලෝකයේ ඉන්න සිහිය ලෙසට සිතට ගතට සුවයක් අවසිත සුවයකින් අවදි වීම මේ තේරම සිදුවීමට පැය භාගයක් ගත වී ඇති බව ඔර්ලෝසුවෙන් දුටිමි නැවත ප්‍රපංච රැස් කිරීමකි ඔබ වහන්සේ අපව තවමත් දිරිමත් කරන සේක්වා තෙරුවන් සරණයි මියාගේ කට උත්තරයක් තියෙනවා නොදැන්න තැනට ගියයි කියලා කැමැතිද උසාවිය කුඩුවට ළඟින් නොදැනිච්ච බවට සාක්ෂිය මොකද්ද කියලා එහෙම ඇද්දුට ප්‍රත්‍යක්ෂයක් කරන්නේ දැකලමද නැත්නම් පචයක්ද කියලා. අවසන් සමිඳාස හුස්ම ගොඩක් වෙලෙම සිවුම් වෙලා වගේ දැනලා නොදැන ගානේ අය සිවුම් නොදැනලා අය සිවුම් වෙන ඒවා දකිනවා. එක පර්යංකයක ඉඳගද්දී හොඳට සක්මන කරලා පර්යංක ඉඳගද්දිම වගේ එක පාටම නිකම්ම මොන එක චූටි පොඩිම හුස්ම හුස්මක් වගේ ඒ මොනවත් නොතේරි ගියා. නැ මොනොත් නොතේරී ගිය බව තේරුණේ කොහොමද කියලා මගේ ප්‍රශ්න. උතෙන් දෙන්දිස් ඒ අවස්ථාවට එන්දිස්ලා ස්වාමීන් වහන්සේ කීප සැරක්ම ඉස්සලා පරයන්කදී අර නිින්ද යාගෙන එන වගේ නිින්ද නෙමෙයි සතියෙන් ඒක ගැස්සි ගැස්සි කොහොම හරි මං අල්ලනවා කියන සිතුවිල්ලෙන් ඒක ඇල්ලුවා ස්වාමීන් වහන්සේ. මේ අවස්ථාවදී නම් මං අල්ලනවා කියලා හිත ඉඳ හිතාගෙන මං ඉඳගත්තේ. ඉඳ ගන්නකොටම හිත හරියම නිස්කලංකව සාන්තව මොනවත්ම නොදෙනී ගියා. ඊට පස්සේ මොනවත්ම තේරුන්නේ නැහැ අය මට තේරෙන්න පටන් ගත්තේ මම වෙලාව බලලා ඉඳගත්තේ තේරෙන්න පටන් ගත්තේ මම මට නොදෙන යාන්තම් මොන හරි මගෙන් මේ සිතුවිලි ටිකක් මේ පොඩි පොඩි පොඩි සිතුවිලි පටන් ගැනීම ඉඳමුගෙනම එනවා දැක්කා ඒක බොහොම නිින්දකින් වගේ ඇවිල්ලා ඊට පස්සේ ඒක හොඳට පිබිදි පිබි ඊපස්සේ මම හොඳටම පිබිදුණා. ඊපස්සේ උතුර පංච තමයි කිව්වේ. එතකොට මේ නොදැනි බව නොදැනෙන බව තමන් යමක් නොදැනෙන බව දැකීමේ කලාවක් තියෙනවා. එතකොට ඒ සඳහා කළ යුත්තේ තමයි යමන් නොකර සිටීම. මේක දන්නේ නැති කෙනෙකුට බුද්ධම බය එළවන දෙයක් මේක. අගාධයේ පේන්නේ නැති තරම් පුදුමාකාර බයක් එනවා ආගියාතක් මතක නැහැ මොකක්වත් මතක නැහැ නිසා කරකොල අතහැරියා වගේ. ඉතින් භාවනා කරන එක නම් සීලයක පිළිපිටන නිසා ශ්‍රද්ධාව තියෙන නිසා සතිය තියෙන නිසා මේක භාවනා ලකූම දියුණුවක් කියලා හිතාන එකට යන්නේ සත් මේ ප්‍රතිපදාවේ දියුණුවක් විදියට. ගිහිල්ලා කවදා හරි මේකට අවදි වෙච්ච දවසේ තේනවා මහමෝද මැද කෙලවරක් නැතුව මහමෝදේ පීනන මිනිස්සුෙකුට දූපතක් හම්බුනා වගේ. දැන් මේකට වෙලා ඉන්න පුළුවන් කිසිම කෙලෙසයක් නැහැ. හැබැයි රකින්න අමාරු. කොයි වෙලාවෙ හිතවිල්ලක් එයිද, කොයි වෙලාවෙ වේදනාවක් එයිද දන්නේ ඒ නිසා මේ ලැබෙන චිත්තක්ෂණයට සමාදම් වෙන්න පුළුවන් නම් එයාට යෝනිසෝමනසිකාරය තියෙනවා. ඒ බය වෙන්නේ නැහැ, කම්මැලි වෙන්නේ නැහැ, නීරස වෙන්නේ නැහැ, නින්දට වැටෙනවා කියලා චෝදනා කරන්නෙත් නැහැ. මේක අවදි කරන්න ආගම. ඒ නිසා මේක නොලැබීම නෙවෙයි පෘථග්ජනට තියෙන ප්‍රශ්නේ පෘථග්ජනය මේකට බයයි. ඒ නිසා ඒකට එන්නකොටම එක්ක පිරිත් කියන්න පටන් ගන්නවා එක්ක බුද්ධානුසය කරන්න පටන් ගන්නවා එක්ක මෛත්‍රී භාවනා කරන්න පටන් ගන්නවා අනේ ස්වාමීන් වහන්සේ දැන් මෙතන ගියාම මොකද්ද කරන්න ඕන කියලා අහනවා. ඒ කියන්නේ මේකට සමාදම් වෙන්න දන්නේ නැහැ. සමාදම් වෙන්න දන්නව නම් ඕක පේන කිච්ච ප්‍රශ්න නෙවෙයි. සම්මාසිතෙන් මම බය වුණේ නැහැ. මට මේක අල්ලගන්න යොනකම තිබ්බේ නමුත් මට එතනදී දැවුන්නේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා පරයන්ක වලදී පරයන්ක දෙක තුනක් උදේ පාන්දර නැගිටිද්දි හොඳට කරන්න පුළුවන්. හවස් වෙනකොට මේ මම පොලිසියෙන් කුටි කරන්න නැහැ ස්වාමීනි. පොලිසියෙන් කුටි කෑ වගේ මේ කකුල් එහෙම රිදෙනවා. කොහොමදත් මින් බෑ පෑ භාගයට වැඩිෙන්න පුළුවන්. පෑ දෙකක් විතර ඉස්සලා ඉඳලා පස්සේ ටික ටික ටික අඩු වෙනවා. මොකද ස්වාමීනි මේ වැඩමුළුවේ පරියන්කේදී පරියන්ක රැයට වෙන්න වෙන්න මම කොහොම හරි මේක හිත ධෛර්ය කරගෙන තමයි අද ඒක කෙරුවේ උදේ පරියන්කේ හොඳට කරලා පාන්දර මේ ඊළඟ පරියන්කේ තමයි ස්වාමීන් වහන්සේ සිද්ධුනේ මම මුල් ඊයේ හැම කරන පරියන්කලත් මම හිතුවා මේ නිින්දක්ද කියන එක නෙමෙයි මට සතිය තියෙනවා අප හුස්මලට යාන්ත වැටිච්ච වෙලාවල් තියෙනවා නොදෙන ගිය වෙලාවල් තියෙනවා මම ඒවට සැලුන් නැහැ මේ මේක අල්ලගන්න ඕනේ කියන සිතුවිල්ල තමයි තිබ්බේ ස්වාමීන් වහන්සේ පැය භාගයක් අර රැඟේ පතේ වේදනාව ඒ ඔක්කොම නැති වෙලා යනවා දැක්කම මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා පරයන්කවල ඒ ඔක්කොම උදේ පාන්දර ඊට පස්සේ තමයි ඊළඟ පරයන්කේ තමයි දෙක සමස කෙලීම සුවසේ හිටියා පරයන්ක ඉඳගත්ත කිසිම හුස්ම රැල්ලයි කිසිම දෙයක් තේරුන්නේ නැහැ. රස භාගයකට පස්සේ තමයි එහෙම සිදුවීම සිද්ධ වුනේ සාරා. නැවත නැවතත් ඒකේ විදියට පුරුදු කරලා යන්න ඕනේ. මේ යමක් නැති වෙනවයි කියලා කියන්නේ අම්මා දරුවා නැති වුණා, හරක බාන නැති වුණා, රත්තරන් මිනිමුන් නැති වුණා නෙවෙයි, කෙලෙස් නැති වුණා. අරමුණ නැති වුණා කියන්නේ කෙලෙස් නැති වුණා. මේකට බය වීම නිසා අපි මේ මරණයට බයයි. මරණදී සිද්ධ වෙනකොට බොහෝම සමාන වැඩක් මේ සියල්ලකම ඈත් වෙනවා ඈත් වෙනකොට විසාක බැඳගෙන අඬන්න පටන් අර ගන්නවා අනේ අවශ්‍ය කෙනාට බුදලි දීලා ඉන්න බැරි වුණා බැංකුවේ සල්ලි ටික තියුණා ගන්න බැරි වුණා ඉතින් මේවා කල්පනා කරනකොට අර ලැබිච්ච විවේකේ ලැබෙන්නේ නැහැ ඉතින් මේකට එක නිදර්ශනයක් මට මෑතකදී පොතක් කියනකොට හම්බුණා ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක පෞ ජීවිත ගත කරපු මැග්ඩලින් මරියා මරියා තුමී ඉඳලා තියෙනවා. ඊයා ගොඩාක් බුදුජානකගේ මේ යේසුස්වහන්සේගේ ධර්මයේ අරසා කරලා තිබිලා තියෙනවා. නමුත් පහුගිය කාලේ වෙනකොට බයිබලෙන් වයින් කරලා මේ මහරි මැග්ඩලින් දැන් නැහැ බයිබලේ. මේ ළඟදී එයාගේ සම්පූර්ණ gospel එක හම්බ වෙලා මුද්‍රණය කරලා තිබුණා. මං ගියේ රිට්‍රීට් එක ගෙරුවේ කතෝලික පල්ලියක. ඉතින් ඒක පොත විගුණන්න තිබිලා මම නිකමට ගත්තා. හැරලා බලනකොට කෙලින්ම විපස්සනාව කතා කරලා තියෙනවා. බයිබලෙ නෑ. මේ කොටස නෑ බෑ බයිබලෙ කියනවා මෙහෙම කෙනෙක් හිටියා. එයා වෛශ්‍යාවක් මාරපාක්ෂික මිනිස්සෙක්. ඒසොන්ගේ මම සත්‍යිත කෙලසන් ආපු කෙනෙක් කියලා බැනලා තියෙනවා. මේකෙදි කියනවා මාරි මැග්ඩලින් තමයි යේසුස්වන්සේ කුරුසේ ඉනකොට බලන්න ගිහිල්ලා තියෙන්නේ. ඉතින් යාට හැඟීමක් තියෙනවානේ. කුරුසේදීත් බලන්න ගිහිල්ලා පහුවෙන්ද උදේම යනකොට තුන්වෙනි දවසේට යනකොට යේසුස් වහන්සේ මල උන්ගෙන් නැගිට්ටයි කියලා තියෙනවා කතාවක් බයිබලේ තියෙනවා. දැක්කට පළවෙනි සැරේම මල උන්ගෙන් නැගිටපු මේ යේසුස් වහන්සේ දැකලා තියෙන්නේ මේරි තමයි. මැග්ඩලී. දකින්නකොටම යේසුස් වහන්සේකට ගිහිල්ලා කිව්වලු මම තමයි ඉස්සල්ලාම මේ මිනිහෙන් නැගිටපු උත්ථාන වෙච්ච ඔබ වහන්සේ දැක්කේ ඔබ වහන්සේට මානවය වෙනුවෙන් නැත්නම් මං වෙනුවෙන් කියන දේ පණිවිඩය මොකද්ද කියලා. ඒතර යේසුස්නාංශ කන ඔබ බය වෙච්ච නැති එක තමයි ලොකුම පණිවිඩය මට කියන්න තියෙන කිව්වා. ඔබ සත්‍ය දැකලා බය වුණේ නැහැ. අනිත් ඕන කෙනෙක් දැක්කනම් මේ මැරිච්ච ජේසුස්නාංශ කොහොමද මේ පණාවේ කියලා දඟලනවා. ඒ නිසා අපි ළඟට සත්‍ය එනකොට විපුජුම බයයි. අපි පිටිතුල් ගැට ගහගන්න. අපි සෙත් කවි කියනවා. මේ සත්‍ය අපි ළඟ මොකද අපි හිතාන තියෙන සත්‍ය කියන කහපාට එකක්. ඒක ඉනිමගකින් නැගලා ගියාම උඩ තියෙන එකක්. එහෙම නැත්නම් මේ කවුරු හරි ගෙනලා දෙන එකක්. බුදුන්සේ සත්‍ය කියන්නේ මොකක්වත් නැති එකක්. ශූන්‍යයක්. රික්ත භාවයක්, තුච්ච භාවයක්, අනත්ත් භාවයක්. ඉතින් ඒක ළඟට එනකොට අපේ පපුවට හුස්ම ගන්න බැරුව යනවා. හීන් දඩිය දානවා, දඟලනවා, නලියනවා. ඉතින් ඒ නිසා මේ සත්‍ය එනකොට ඒකට මූණ දෙන්න පුළුවන්කම තමයි මිනිස්සුන්ට කියලා දෙන්න ඕන ලොකුම සත්‍යය. එක්කෙනෙකුටවත් බෑ. කාටවත් බෑ ඔක්කොටම වෙන්නේ එක්කම එක නිින්දක් කියලා චෝදනා කරනවා. එහෙම නැත්නම් සතිය නැතුණයි කියලා චෝදනා කරනවා. එහෙම නැත්නම් සමාධිය නැතුණයි කියලා චෝදනා කරනවා. එහෙනම් මගේ සීලය කැඩලා වෙන්නේ නැති අයි මේ මෙච්චර භාවනා කරලා අරමුණක් එන්නේ නැත්තේ කියලා ඊගාට ගණ්ඩෝනේ අරමුණ හොයනවා. නිතරම මේ මේ හිස්තන අපිට විල කතා කරනවා අපිට පේන එක මුස්පීන්තුවක් විදියට. අපිට පේන එක හෝනියමක් විදියට. අපිට පේන එක අවමංගල්‍යයක් විදියට. ඒ නිසා අපි මරණයට බය වෙලා තියෙනවා. මේ වගේ ලක්ෂ වාරයක් මොනවාක් නැත්තඳ ගිහලා එතන පිරිච්ච ගතියක්, සම්පත්‍ති කරගතියක්, උදේකලාවක් විවේකයක් තියෙන බව දැනගත්ත උසයට මරණයට බය වෙලා දෙයක් නැහැ. මොකද නැති වෙන්න දෙයක් කොහොමඩක්වත් නැහැ. දැන් මේක තමන්ගේ හැබෑ නිවහන බාටපත් කරගන්නේදී මේක සෙකන්ඩ් නේචර් එක කරලා නේ තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට නිතර නිතර හමු වෙන 아무ත් එක් විදියට කරගත්තොත් ඒක න කවදාකවත් මේ ඇහැන පේන දේවල් ගැන කවදාකවත් කතා කරලා වැඩ නැහැ. කතා කෙරුවොත් මේ தත්ත්වෙට යන්න දෙන්නේ ඉඳ නැති වෙනවා. ඒව ගණන් ගන්න බෑ. එතකොට අපිට තියෙන හැම හුස්මක් කෙලවරේම ඕක තියෙනවා. ආශ්වාසයක් කෙලවර ඕක තියෙනවා. ප්‍රශ්වාසයක් කෙලවර ඕක තියෙනවා. ක්ෂය වෙන හැම තැනකදීම වැය වෙන හැම තැනකදීම නිරුද්ධ වෙන හැම තැනකදීම තියෙන එකයි කරණ තියෙන්නේ මේකට බය වෙනවට තමයි කෙලස් කියන්නේ නිබයට තමයි බය නොවීමට තමයි නිවන කියන්නේ නිසා මේ උපේන භාවනා කරන හැම කෙනාටම භාවනා නොකරන අයට වැඩිය මේක එනවා ළඟට එනකොට ඉතින් හීන්දාඩිය දානවා නම් කම්මැලි කියනවා නම් නීරසයි කියනවා නම් නිදිමතයි කියනවා නම් බයයි කියනවා නම් අසරණයි කියනවා නම් හිතවිලි එනවා කියනවා නම් සැකපු පහළ වෙනවා කියනවනම් ඇත්තටම සුබ ලකුණ. මේ සුබ ලකුණ වලට ප්‍රමෝදය පහළ කරන්න දන්නවනම් ප්‍රීතිය පහළ කරන්න දන්නවනම් සති සම්පජඤ්ඤය කියන්න දන්නවනම් පස්සද්ධිය කියන්න දන්නවනම් සුඛය කියන්න දන්නවනම් නිවන එච්චර දුර නෑ. ඉතින් කම්මැලිකමයි නීරසයි කම් එපා වෙන ගතියක් කියනවනේ ඉතින් ආයේ මෛත්‍රී බුදුහමරොත් දැකලා තවත් මෛත්‍රී බුදුහමර කෙනෙක් කෙනෙක් ඉඳවි. ඉතින් කවදද මේ වෙනස ඇති වෙන්නේ? කාටවත් ප්‍රෙඩික් කරන්න බෑ. කොයි වෙලාවෙ කාගේ ළඟ වෙයිද කියන්න බෑ. මේ අද භාවනා කරපු කෙනාට වෙයිද, කලක් භාවනා කරපු කෙනාට වෙයිද, පැවිදි වෙච්ච එක්කනට වෙයිද, උපසම්පදා වෙච්ච එක්කනට වෙයිද, අබෞද්ධයට වෙයිද කියලා මේකේ කිසිම කෙනෙකුට අධිකාරී ශක්තියක් නැහැ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මේ සෙල්ලක්කාර ගතියට සමහර විට සාහසික කියන වචනේ පාවිච්චි කරනවා. මේකට සාහසික වෙන්න ඕන. එන දෙයට ඉnderලා කරවණින්න. නැතිමුණ වැඩිමුණොත් නැති වෙන්නේ කයයි ජීවිතයයිනේ. ඒක පුදන්න ඕන. ඒක මුගක් උඟ දෙනෙක් මේ අර මිනිස්සු කියලා පන්සල ගිහලා ආම්තුරණ කියවලු අනේ ආම්තුරණේ තියෙන මේ ගෙවල් දොරවල් වල කරදරත් එක බලනකොට මොන જાතියක් කරලා හරි කමන්න නිවන් දකින්නයි කියන්නේ කියලා හැමදාම කියනවලු. කියලා බෑ ගෙදර යනවලු මිනිහා. ඉතින් දවසක් ආම්තුරණ කිව්වලු උපාසක මහත්මයා හැමදාම කියන හොඹට නතර වෙන්න මම දැන් උපාසක මහත්තයාට නිවන් දකින්න හැටි කියලා දෙනවා. බොහොම හොඳට පටල දාන කරන ස්වාමීන් වහන්සේ නිවන් දැක්කොත් එහෙම gedර ගෑනි තරන්න මම gedර ගිහලා පොඩ්ඩක් කියලා ඉන්නද කියලා එවන. එච්චර. හැබැයිම ආම්ලොන්ට කියලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ පුළුවන් ක්‍රමයට නිවන් යන්න තමයි ඕන කියලා. මේ එනකොට කියනවා පවුලට කියන්නේ නැතුව ඕකේ කෑවොත් එහෙම හරි අමාරු කරනවා. පවුලට කියලා එන්නද කියලා. ඔක්කොගෙම නිවන ඔච්චර තමයි තියෙන්නේ. මේ ඉනකොට බාර ගන්නෑ. හැබැයි හැම දැනම ගාන සීටිපාද කියලා ගානට අර ගහ ගහ කියනවා 27 සැරයක් මං ඇවිල්ලා තිනවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා ගානට අර ගහ. හැම බිත්ති එකම ලියනවා අසවල් සල්ලි ප්‍රපාණක් දුන්නා අසවල් උපාසිකාව විසින් කියලා බිත්ති කැත කර. කැත කර කර කැත කර නිවන් යන්න හදනවා. මේ නිවන එනකොට පස්සේ ඉන්නම් පවුලට කියලා ඉන්නම් කියලා ගෙදර. මේ හිස්තන තමයි අනාත්මතාවය බුදුහාමර පෙන්නේ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ. මේ රිත්ත භාවයේ දකින්න ශුන්‍ය භාවයේ දකින්න තුච්ඡ භාවයේ දකින්න අනුන්ගේ භාව දකින්න අනාත්ම භාවයේ දකින්න. ඉතින් ඒක දකින්න බැරිකම මිසක් නැතිකම නෙවෙයි. ඒ නිසා භාවනා කරනකොට වෙන පෙරදෙනවයි කියලා වරදිනවයි කියලා දෙය තියෙන ওই නිවන කියලා හිතාගන්න. ඒකල බලන්න තව චිත්තක්ෂණයක් ඕකේ ඉවසගෙන ඉන්න බැරිද කියලා. ඔගෙන කතා කරන්නේ නැතුව නඩු කියන්නේ නැතුව සැක කරන්නේ නැතුව තව පොඩ්ඩක් චිත්තක්ෂණයක් ඉන්න. එnde end end නිවනට ලඟ වෙනවා. මං කියන්නේ මේක නිවන කියලා. මේකටවත් බැරි නම් ඒ කියන්නේ කෙලෙස් අඩු වෙන පැත්තටවත් සහයෝගයක් දෙන්න බැරි නම් කවදාකවත් අපිට නිවන දරා ගන්න තරම් අපේ సంతානෙ පිරිසුදු වෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථා දෙන්න පුළුවන් තරම් බිඳුවට බසන්න. මුන්නම අරමුණක්වත් නැහැ. ඒකේ පුළුවන් තරම් ඉන්න ගියාම සබ්බ පාපස්සකරණ සිද්ධ උනායි කියලා හිතාගන්න. කිසිම පාපයක් නැත්නම්. මේක තමයි සීල බුදුරන් වහන්සේලාගේ අනිවිදය. ඉතින් අපි යෙදෙන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ අන්න එතෙන්ද පුළුවන් තරම් නැවත නැවත යන ගමන් ඒකට ප්‍රමෝදේ පාල කරන්න. කාමෝජ්ජං පීති සති සම්පජඤ්ඤේ පස්සද්දි සුඛ මේක ප්‍රමෝදයක් කරගන්න සුඛ ප්‍රීතියක් කරගන්න සති සම්පජඤ්ඤය කියලා හිතාගන්න පස්ස සුඛයක් කරගන්න ප්‍රීතියක් කරගන්න ඒකට හැම වෙලාවෙම ප්‍රීතිය තියෙනවා අනික් කෙනාට තියෙන බීතිකාව බය ඒ නිසා මේ දෙක අතර වෙනසයි අපි මේ සාකච්ඡා කරලා තේරුම් ගන්න උත්සාහ කරන්නේ අපි යනවා ඊගා ප්‍රශ්න ලිඛිත යොමු කර තිබෙන ප්‍රශ්නය තමයි සවිස්තරව තව ප්‍රශ්නක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් අපි පර්යංකයක ඉඳගෙන භාවනා කරනවා කියන ස්වාමීන් වහන්සේ දැන් මේ මේ ඉන්න අවස්ථාව වගේ භාවනා කරලා සමහරක් වෙලාවට පරයන්ක කීපයක ඉඳලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඉන්න අවස්ථාවේ ඉඳ හරිම ශරීරයට කියන්නේ මේ පිදුම් දෙනවා. ඒ අවස්ථාවේදී කකුල් දෙක දිග ඇරලා භාවනා කිරි ඉඳගෙන භාවනා කිරීමේ ඒක ස්වාමීන් වහන්සේ ඒක අගෞරව කිරීමක්ද නැත්නම් සතිය කැඩුනොත් අගෞරවයක් වීමක් වෙනවා. හිතට සැකේනෝ නම් අගෞරවයක්. මේ කොයි දෙයකටවත් ශරීරය කොහොම තිබ්බත් සති ධාරාව අඛණ්ඩව පවතිනවා නම් දෙවනීම මේ මම මේ වෙනස් කරන්නේ මට මේ කාටවත් නිග්‍රහ කරන්න ඕනවට නෙවෙයි. ශරීරෙට ඉන්න බෑ නිසා ශරීරෙට සැපක් දෙනවා හැබැයි සතිය කඩා ගන්න නැතුව. එතකොට SMS දාන්න. slowly mindfully silently කරන වෙනස ඊටාම නැවතිල්ල කරන්න කිසි කෙනෙකුට සද්දයක් නොකරන විදිහට කරන්න සතියෙන් කරන්න. ඒකට ඉදිහව මාරු වුණාට සතිය කැඩෙන්නේ නැති බව දැනගත්ත දවසේ කවදාද? සතිය කැඩෙන්න ඕනේ නෑ කරන්න පුළුවන් කියලා දැනගත්ත දවසේ නටන කකුලේ ගෙජ්ජිත් කපන්න පුළුවන්. ස්වාමීන් දැන් කකුල් දිග මට තේරෙනවා එහෙම සතිය කැඩෙන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම එන දේ බලාගෙන සිටීම තමයි කරන්නේ ස්වාමීන් වහන්සේ සමරකට නම් ඉන්න බැරි නිසා කකුල් දික් කරනවා. ඉතින් මට හිතනවා ගෞරවයේ කීමක් වෙන්නේ නැති කියලා. දැස අපිට කියලා තියෙන්නේ අර ඉඳගෙන ඉන්නකොට ඒ ආසනය ගන්න නිදිනකොට හිටගෙන ඉද්දදී ඇවිදිනකොට හතරාකාරයෙන්නේ. ඊට අමතරව ස්වාමීන් වහන්සේ කකුල් වගේ දික් කරගෙන කරන අන්න ඒක පොඩක් මනසට ඒක වද දෙනවා. නමුත් මම එහෙම උත්සාහ කළත් බැලුවා සතිය නම් කැඩීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට හැබැයි ලේසියෙන් බලන් ඉන්න පුළුවන් තවත් අර වේදනා ටිකක් පිටිපස්සට යනවා වගේ දැන හරිදුම් එහෙම. අපිට කරන්න ඕන වෙලා තියෙන්නේ මේ ශරීරයට වද දෙන්න ඕනේ නෑ. ශරීරයට තැප දෙන්න ඕනක මොකුත් නෑ. ඌ අඬන නිසා ඌට සූක්කුවක් දුන්නා අපේ ගමන ගියා. ඊකේ සූප රබර් සූපුද අම්මගෙම තනියද ප්‍රශ්නයක් නෑ. බබා කටාන කටවහනකට බෝබන එකනේ තියෙන මොනවද? ඒ වගේ පොඩි දේවල් වලට එච්චර ගණන් ගන්න යන්න එපා. ඔය උඟාක් ඔය බහුමත වතා කරන එක්කෙනෙක්ව භාවනා කරලා නෑ. ඔය පොත් ලියලා අනම්මනම් බහුමත කතා කරන එක එක්කත් භාවනා කරපු අය නේ භාවනා කරපු කෙනෙක් නම් ওই සතියේට මොනම දෙයක්වත් වංගු කරන්න යන්නේ නැහැ. ඒක තියෙනවනම් උද්දජාන සඳහන් කරලා තියෙන්නේ සතික්වාම්බිකවේ සබ්බත්තිකං වදාන. මානි සතිය හැම තැනදීම අපේක්ෂා කරන්නේ. එච්චර අපේක්ෂා කරන්නේ. ඊටු ටික සතියෙන් කරලා දෙන්න. ඉතින් අරකයි මේකයි මේකත් එක ගලපන්න යන්න එපා. ගලපන්න ගියොත් වෙන්නේ තර්ක මනස ඇවිල්ලා අර තියෙන අහිංසකම නැති කරලා දාන. අර කියන නිහතමානීකම නැති කරලා දාන නිසා සතියට බාර දීලා යන්නන එකයි තියෙන්නේ. බුරුමේදී මම දැක්කා මේ හිටගෙන හිටගෙන පැය දෙක තුන භාවනා කරන තරුණ ගෑනුලමයි මම ඒක කවදාවත් දැකලත් නැහැ අහලත් නැහැ ඒක නිසා මේ ඔබ වහන්සේගේ ඔය කටුකුරුනේ ඥානන්ද සාරයේ පැය 6 හිටගෙන භාවනා කරලා තියෙනවා. අපේ ඔය මේ හිටිය පාසක මහත්තයෙක් පැය එකමාර දෙක සක්මන් කරලා කරලා එහෙම හිට ගන්න භාවනා කරනවා. පුරුදු කට්ටියට විතරයි පුරුදු නැති අයට විතරයි පරියංග සක්මන දෙන්නේ. පුරුදු අයට නිදාගෙන භාවනා කරන්න පුළුවන් ඇල වෙලා හිටගෙන භාවනා කරන්න පුළුවන්. ඉරියව්ව පිළිබඳව ඔය මහා ලොකු තර්ක කරන්න දෙයක් නැහැ. මේ ඉරියව්ව කියලා කියන්නේ සත්‍ය වඩා ගන්න ආධාරයක් මිසක් අසවල් ඉරියව් විතරයි නිවන් දකින්න පුළුවන් නේ අර ඉසියව කුසල් අර අසවල් ඉසියව අකුසල් කියන කතාවල් සත්‍ය ගැන දන්නේ නැතු කරන කතා. ඔබ හිතේ අපි ඒකට අද විනාඩි 25ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 35ක් කාලයක් තියෙනවා. මම නිසා යෝජනා කරනවා අපි 3යි 10 වෙනකන් සක්මන් කරමු 3යි 10ට රැස් වෙලා විනාඩි 50ක කාලයක් ගන්න පරියන්කේ. මේ ප්‍රකාශයත් එක්කම අපේ සාකච්ඡාව මෙතන නැත කරනවා. සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.